හොඳයි අපි දැන් තමයි පටන් ගන්න හදන්නේ එහෙනම් විවස්ථාව කියවන අවස්ථාව තියෙන්නේ සියලු දෙනාම එනම් සාවධානව අහගෙන ඉන්න ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි අපි සෙනසුරාදා හැම දවසෙම හැම සතියෙම ඒකමාර කාලයක් ධර්ම සාකච්ඡාව සඳහා ගත කිරීමේ චාරිත්‍රාක් කරගෙන එනවා ඒ සාකච්ඡාව සඳහා අපි ඒකමාර කාලයක් ගන්නවා මුල් ස්වල්පේ විනාඩික ස්වල්පයක් අපි විවස්ථාව සිහිපත් කර ගන්නවා ඊගාවට වාරේ පැමිණිච්ච ධම්මපද ගාතාවක් අනුව සභාවේ ඉන්න කට්ටියකම අපි anu අදත් අපි මේ චාරිත්‍රමය කරන්න හදන්නේ බලාපොරොත්තු වෙන්නේ අද අපිට විවස්ථාවසින් ඉදිරිපත් වෙලා තියෙන යෝගාශ්‍රමී කතිකාවතේ මුල් භාගයයි මම සීල දනාගේම දැන ගැනීම පිණිස කියවනවා කාගෙත් කාර්මික අවධානය මේ දෙසට යොමු වේවා කියලා මම කරුණාවෙන් මතක් කරනවා යෝගාශ්‍රමී කතිකාවත සුවක්ඛාතං බ්‍රහ්මචරියං සම්දිට්ඨික මකාලිකං යත්ථ අමෝඝා පබ්බජ්ජා උත්තමත්ස්ස පත්තියා යාය සද්ධා පබ්බජිතෝ අගාරස්මා හගාරියං තමේව සද්ධං රූහෙහි මා කාමස්ස වසංගමි ශාන්ති රසයෙන් රසවත් සම්බුදු සසුන්වන් කුල දරුවන් විසින් උත්තරීතර වූ ශාසන પરමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලය ආධ්‍යාත්මේ සංජාත පෝෂණය සඳහා සමාරාධනය මේ પરමාධ්‍යාශය විය යුතුය සද්දෝ මහා නාම ආරාධකෝ හෝති නෝ අසද්දෝ යනාදීන් වදාළ පරිදි යතෝක්ත ගුණ විශේෂය ලබා ගැනීමට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා යන ගුණ පෝෂණය කළ යුතුය. ලාභ කීර්ති ප්‍රශංසා කාමතාදී අසාසනික අදහසකින් තොරව ශාසන પરමාර්ථයන් අදාළ සද්ධාදී අදාළ සද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීරිය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිකව භික්ෂු පිරිස භික්ෂු පිරිසකින්ද සාසන පරමාර්ථයන් වෙත සිත දුන් සද්ධා සම්බුද්ධ දේශිත ප්‍රතිපatti මාර්ගයේ ක්‍රියාත්මක කර දැක්වීමේ ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණනුව නැති ආධාරකාරක මණ්ඩලයකින්ද එයට සුදුසු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතුය. සික්ඛාසා ජීවෙන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ මේ නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමූහයා ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මත බෙහෙද වලින් තොර වූ සම්මෝධමාන පිරිසක් විය යුතුය. මෙම උදාාර ව්‍යාපාරයට හේතු සම්පන්න භාව්‍ය පුද්ගලයන්ම ඇතුළත් කරගත යුතු හේයින් මෙහි කින සෑම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. චීවර ධාරණාදී කුඩා මහත් පැවතුම් හා පරිස්කාරයන්ගේ වෙනස්කම් නිසා නොඑක් වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේයින්ද එයින් උත්මාර්ථයේ වැළෙහි යාමට කරුණු පැන හේයින්ද සමාන ගති සිරිත් විරිත් ඇති පිරිසක් විය යුතුය. ගිහි පැවිදි කාවිස ගිහි පැවිදි කාවි ගිහි පැවිදි කාවිසින් වද තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයේම සඳහා භික්ෂූන් යොදා කරන පින්කම් වලට මෙහි භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතුය. මේ පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමෙට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදයකට මේ විදිහට සම්බන්ධ නොවිය යුතුය. අරණ්‍යගත භික්ෂු ප්‍රතිපත්තියට සරිලන සෑම අධ්‍යාපනයක්ම දිය යුතු වන හේයින් යෝගාභ්‍යාස ආශ්‍රමයන්හි යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දිනු කළ යුතුය. නියම කල්යාණාධ්‍යාසෙන් උත්තමාර්ථය ලබා ගැනීම සිදුවන හේයි. පිරිසිදු පැවතුම් දිනු කරමින් කොහොන්කම් වංචක බව චාටුකතාදී සම්පූර්ණයෙන් දුරලිය යුතුය. ඒව මේව කෝ රාජකුමාර පංචමානි පදාණං ඥානි ඉද රාජකුමාර භික්ඛු සද්දෝ හෝති සද්ධාසි තථාගතස්ස බෝධි ඉතිපි සෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සාණං බුද්ධෝ භගවා අස්සද අපාබාධෝ හෝති අපාතංකෝ සමවේපාකිනියා ගාහනියා සමන්නාගතෝ හෝති නාති සීතාය නාච්චුන්නාය මජ්ක්‍ධිමාය පදානක්කමාය අතතෝ හෝති අමායාවී යතා භූතං අත්තානං ආවිකත්තා සත්තරිවා විඤ්ඤූසු සබ්‍රහ්මචාරීසු ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපාදාය ධාමවාදල්ල පරක්කමෝ අනික්කිට දුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤවා හෝති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා ඉමානිකෝ රාජකුමාර පංචපදානං ඥාන යන මජ්ක්‍ධිම නිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනා නියෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂාවකට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහගත යුතුය පබ්බාජෙන්තෝ පිසෝදෙත්වා පබ්බාජේතයි වදාළෙහින් පැවිද්ද ලබා ගැනීමට පැමිණියුන් වොහොත් ඕගන මනා දැනීමක් ඇති කර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමර්ථෝක දස සීලයක පිහිටුවා පණ්ඩුපලාසේක වශයෙන් සුදුස්සනක නවත්වා හිරණ බණ දහම් හා වත් පිළිවෙත් පුහුණු කරවා පරීක්ෂණයෙන් සමර්ථ වූ වුන්ට පැවිදි කළ යුතුය. මහාන කිරීමට නුසුදුසු ප්‍රවෘජ්‍යා දෝහාදීන් හෝ පිංගුණ නැති අනුවන සදහ නැති කුසීතකම් ආදී අභාග්‍යයෙන් යුක්ත වූවන් පණ්ඩුපලාස පන්තින් ඉවත් කළ යුතුය. ජාති බෙහෙද කුල බෙහෙද ආදී නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේ කිසිදු වෙනස් සංකීමක් පාලන නොකරගත යුතුය. යමක ඇසුරෙන් කුසල් පිරී අකුසල් වැඩේ නම් ඒ බඳු කවරෙකු වද ආශ්‍රය නොකළ යුතු බව වදාළ හේයින් කැපකරුකමට හෝ පැවිදිකමට හෝ ගන්න ලබන පුද්ගලයන් ඇසුරින් ආරාමික ලජ්ජී පිරිසගේ ලජ්ජී ධර්මයන් වෙනසියාය කියෙහිින් පරීක්ෂා කොට බාරගත යුතුය. පිළිතින් මේ අභ්‍යාසය ලැබීමට පැමිණෙන හේරණ උපසපන් දෙකොටස පිළිබඳවද මනවින් කරුණු විචාරාම සුදුසු භාරකාරාදීන් ඇතිවිත මැතුලත් කරගත යුතුය. පිටින් ඉන්නේ හේරණුන් නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් දල්ලිකන උපසම්පදාවෙන්ද යෝගාශ්‍රමීය මූලස්ථානයේ ප්‍රධාන අනුශාසකමාවි පාණන් වහන්සේ විසින් මැතුලත් කරගත යුතුයි. නාහම් භික්කවේ අඤ්ඤන්ත එක ධම්මංපි සමනුපස්සාමි එවං මහතෝ අනත්ථාය සංවත්තති අතයි ධම් භික්කවේ පාපමිත්තතා. යයි වදාළෙහි සර්වනාර්ථේත හේතු පාපමිත්‍ර ආශ්‍රය විසකුරු සපුන් මෙන් බහැරකොට සුද්ධා සුද්ධේයි සංවාසං කප්පයවෝ පතිස්සතාය වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජී ධර්මයන්හි පීඨා එබඳු ලජ්ජීන් සමගම ධර්මාමිෂ සම්භෝගවල යෙදිය යුතුය. කාලට සුදුසු පරිදි සිකපද මැඩීමට කිසියෙකුට කිසි ඉඩක් නොලැබෙන පරිදි පංචසතික සංගායනාවේ තබාවදාල සංඝජත්‍ය තීකොට කුඩා මහත් කිසිදු සිකපදයක් නොකඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතුය. ඉන්දිය සංවරය, ආජීව පාරිශුද්ධිය, පස්සිකුම් සීලය හොඳින් අසා බලා දැනගෙන කිකීව අණ්ඩං යනාදී ගාථාවලින් දක්වන පරිදි හොඳින් රැකිය යුතුය. වත්තං න පරිපූර්ෙන්තෝ න සීලං පරිපූර්ති අනාදී ධර්මයන් සීකොට මජ්ජිම තේරණවක සෑම භික්ෂූන්ම කුදුමාත් සීලවත් පිළිවෙත් හොඳින් දැනගෙන අනතිමානීව අනලස්ව සම්පූර්ණ කටයුතු. ගෝචරා ගෝචර ආචාරානාචාර පැවතුම් හා කුවනාදී වංක ප්‍රතිපදා පිළිබඳව දැක්කන කරුණු හොඳින් අසා දැනගෙන. හොඳින් දැන උගෙන දල දනු ගතිය කොහොන්වත්ම පුරා සාන්ත දාන්තෝ උජපටිපන්න භාවය උපුරුදු කළ යුත්තාහ. කම්මැදීන් බණ කීමාදී අසා කටයුත්තා හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකොට උපාධ්‍යාතයන්ගේ අවසර පරිදි ඒ දැයි යෙදී යුතුය. නිද්දාරාමතා, භාසාරාමතා, ඝනසංගනිකාරාමතාදී ශාසන පරිහානිකර ධර්මයන්හි නොයේදී දෙතිස් කතාවන්ගෙන් තොරව අප්පිච්ච කතාදී දස කතා වස්තුලින් පමණක් ඒ ඊ අවස්ථානුකූලව කතා පැවැත්වීමේ යෙදිය යුතුය. දිනක් පාසා දස ධම්ම සුත්ත අනුමාන සුත්තාගත කරුණු හොඳින් දැනගෙන මෙනෙහි කළ යුතුය. පරියාප්තියෙන් වෙන්න ප්‍රතිපත්ති ප්‍රතිවේද වහාසනද්වේ වඳවන හේයින් ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙන තුරු පරියාප්ති ධර්මයේ උද්ධාණයද ධාහරණයද කළ යුතුය. ප්‍රත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්ම දේශනා ආරාධනාදිය සුදුසුසේ සලකා අනනුලෝමික ගී සංසර්ගයේ සිදු නොවනසේද කුල දූෂණාදියට හසු නොවනසේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. මේ අපි කියවන්නේ දුනේ යෝගාශ්‍රම සංස්ථාවේ විවස්ථා 57න් පළවෙනි විෂයයි. අපි මෙතනින් විවස්ථා කියව නැත කරන අනිත් දවසට අපි 27 සිට 57 කරන්න තිය දක්වා කියවන්න තියනවා කියන එක සීමත් කරගන්න. අපි ඊගාවට අංකයේ වශයෙන් තියෙන ධම්මපද ගාතාවකට අවධානය යොමු කරමු. ඕ සදේ හෝති සකින්චනෝ අකිංචනං අනාදානං තමහං භූමි ගාහමනං අන්නය යෝනිජං මත්ති සම්භාං ගාහමනං අහං නච භූමි අචේ සකිංචනෝ හෝති සෝ භෝවාදී නාම හෝති අකිංචනං අනාදානං තං අහං බ්‍රාහමණං භූමි වාචය බමුණු යොන්හි ඉපැද්දෙන්වත් බැමිනි මව්කුස හටගැන්ෙන්වත් බ්‍රාහමණ නම් නොවේ බමුණු යන්නේ උපන් බැමිනි මවක කුස හටගත්කු බ්‍රාහ්මණයයි මම නොකියමි. ඉදින් බමුණු යන්නේ උපනත් බැමිනි මවක කුස හටක හටගන්නොත් යමෙක් රාදොස් ඈ කෙලෙස් කරදර ඇත්තේ වේද ඒතනත්තා බෝ ආදී නම් වේ. බෝ බෝ පින්නත පින්නත කියන්නේ නම් වේ. එබඳු කෙලෙස් කරදර ඇති ගැනුම් නැති ඒතනත්තා මම බ්‍රාහ්මණයයි කියමි. යෝනිජං යෝනියෙන් ඉපැත්මය යෝනිනම් ඉපැත්මේ මුල් තැනය මත්ති සම්භවං මෞකුස හටගන්මය මෙතන බැමිනි මෞකුස හටගන්ම දක්වන ලදී සකින්චනෝ කරදර සහිතයාය රාදොස්සය කෙලෙස් කරදරය අකින්චනං කරදර නැත්තහුය කෙලෙසුන්ගෙන් පීඩා නැත්තහුය පණ්ඩිත වර්ග 13 වන ගයේ විවරණය බලන්න අනාදානං නොගැන්මය තණ්හා ඈ වශයෙන් කිසිවක්ගේ නොගන්මය නිදාණය එක්තරා බ්‍රාහමණයෙක් සවැත් නුවර එක්තරා බ්‍රාහමණයෙක් නොඑක් දෑගොත් ඇති බුදු සවුනට බ්‍රාහමණයයි කියති පිරිසුදු බමුණු දෑගොත් ඇති මටත් එසේ කිව යුතුයයි බුදුරදුනට සැලකලේය ඔබ යන්නහු බ්‍රාහමණ නොවේටි දක්වා මේ ගය වදාළ සේක වාතාවක් නමුත් ඔක මේ දැන් අපි දැන් ඔය අටුවා වෙමි අපේ ලොකු පැත්තක් තියෙනවා. ඒ මුළු පැත්තෙන් තමයි මේ සීදාකාරය කියන්නේ. අර කාලේ කරගෙන ගියේ දැන් සරපරුසෝ පරිවර්තනය කරලා අතම කාරණේ කිසිම අඩුපාඩුවක් නැහැ. ඒ නිසා මේ යෝනිජං කියන එකේ බ්‍රාහ්මණ යෝනිය කියලා තියෙනවා. ඒකෙන් කියන්නේ උප්පත්තියෙන් බමුණෙක් වෙන්න ඇති සාමාන්‍යයෙන් කියන්නේ. උප්පත්තියෙන් බ්‍රාහ්මණ පවුලේ වුණත් මේ මොන වසල පවුලේ වුණත් ඒ උත්පත්ති කම තියෙන බ්‍රාහ්මණකම වසල කමෙන් ඇති වැඩක් නැහැ. ඒක නෙවෙයි ගන්න තියෙන්නේ ඊගාවට මව් කොච්චර උසස් කෙනෙක් වුණත් ඒකෙන් දරුවට මේ ඒකාන්තයෙන්ම මවගේ ගුණ එනවයි කියලා දෙයක් නැහැ. ඒක විතරයි ඒ ඝාතපදයෙන් ගන්න තියෙන දැනට අපි පරිවර්තන කරනවා බ්‍රාහ්මණ පවුල් වලටම ගහන්න කරපු මව් යෝනියකින් බමුණු මවකට දාව ඉපදුනා කියලා තමයි පරිවර්තන වෙන්නේ. ඒ අර පසු කාලීනව ටිකක් අර පිරිස දෙකට බෙදිලා කොණහඬ වගේ කිය අර්ථකතන. ඒවයි වෙන්නේ ඉතින් අනවශ්‍ය මේ ධර්ම කාටා පැත්තකදීදී මේ කුල බාධයකට ඇදගෙන යනවා. අපි මතක තියාගෙන තියෙන උප්පත්තියෙන් බමුණෙක් වෙන්නේ නැහැ. මවගේ ගුණ කොච්චර තිබුණත් උසස් කුලයක වුණාට ගුණවත් ධනවත් වුණාට දරුවට ඒ ගුණේ එහෙම පිහිටනවාමයි කියලා සාතිකයක් නැහැ කියන එක. ඊගාවට ඔය සකින්චනං අකින්චනං කියන වචන දෙක සඳහන් වෙනවා. ඕකම ඉස්සලා වැහුවේ ඇත්තටම ඥානানন্দ සාංශික නිවිනේ නිවීම දේශනාවල කිංචන කියලා කියන්නේ දෙයක් කියන එක. සකින්චනං කියලා කියන්නේ යමක් යමක් කරක් ඇති කෙනෙක්. ඔය අකින් ඔය පදේ නිසා ඔය කිංචන කියන පදයට උපදි කියන පදය සම්බන්ධ කරගත්තා. උපදි කියලා කියන්නේ අපි මේ ජීවිතය අල්ලාගත්ත ටික. අපි අල්ලාගත්ත කෙලස් ටික, අපි අල්ලාගත්ත දැනුම් සම්භාරය, අපි අල්ලාගත්ත කුල වාදය, අපි අල්ලාගත්ත ලස්සනකම, අපි අල්ලාගත්ත නිරෝගීකම, අපි අල්ලාගත්ත තරුණකම, ඒවා සියයටම උපදි කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් මේ කිංචන සහිත කෙනා ඉතින් ඕකට කෙලින්ම කියගේ කෙලෙස් සහිත කෙනයි කියන්නේ. තණ්හාව සහිත කෙනයි කියලා. අකිංචනං කියලා කියන්නේ මොනවාක්වත් අල්ලගන්නේ නැහැ. ඒවා තියෙනවා ඒක මගේ කියාගන්නෙත් නැහැ. ඒකට හේතු වෙන්නෙත් නැහැ. මම කියාගන්නෙත් නැහැ. මගේ ආත්මය කියාගන්නෙත් නැහැ. ඒ නිසා අකිංචනං අනාදානං කියන පදේ ආදාන කියලා කියන්නේ එළඹ අල්ලා ගැනීම. උපාදාන කියන පදේ ඇවිල්ලා තිනු ආදාන කියන පදේ ඒ එල්ලෙනව මොකේක හරි. කුඩල්ලා වාගේ අපේ හිත භාවනා කරනකොට හොඳට පේනවා මේ එල්ලෙන දෙයක් නැති වෙනකොට සහලවනවා. එල්ලෙන දෙයක් නැති වුණොත් වෙවුලනවා. එල්ලෙන දෙයක් නැති වුණොත් එපා වෙනවා. එල්ලෙන දෙයක් නැති වුණොත් බය ඇති වෙනවා. ඒ මොකද සංසාරේ පුරාම භවනිත්‍යක එල්ලිලයි ගත කරේ. මේ චිත්තක්ෂණේ අතාරින්නේ ඊගා චිත්තක්ෂණේ අල්ලලා ඉවරලා තමයි. ඒ තරම්ම මේ අසින්ස්ති අනිශ්චිතතාවයක් අපේ ළඟ තියෙනවා. අනිශ්චිතතාවයට බයක් තියෙනවා. ඒ වගේම මේ මේක මේ විදිහට සැලසුම් කිරුවේ නැත්නම් අපි අගාධයට වැටේ අමාරු වැටේ කියලා අල්ල මේ අල්ලන අතාරින්න එක බලන්නේ අල්ලගන්න තියෙන එක අල්ලාගෙන තමයි ඒක වැඩක් ඉවර කරන්න තව වැඩක් අල්ලන්නේ. ඒක මේ මේ කෙලස් බරිත පුද්ගලයාගේ හොඳට පේන තියෙනවා සාමාන්‍ය යෝගාවචරයගෙත් පේන තියෙනවා. ඒ ආදාන ගතියයි කිංචන ගතියයි තමයි මමයා හරි ගස්සන්නේ. මම ආශවල් විදිය කෙනෙක් මේ වගේ රුචි අරුචිකම් කෙනෙක් මෙහෙම තියෙන කෙනෙක් අරම තියෙන කෙනෙක් කියලා අපි ඩෙන්ටි කාඩ් එකට ඇඩ්‍රස් කාඩ් එකට චරිත සාතිකයට ලියාගන්නේ ওই ටික තමයි. ওই ටික තියෙන තාක්කල් අපි අර මම ආයනේ තමයි පෝෂණය කරන්නේ. ඉතින් සරුවච්චන්ස කියනවා එහෙම පෝෂණය කරනවා නම් අම්මා බැමිණියක් වුණත් අම්මා බමුණු කුලේ වුණත් මම නම් ඒකට බ්‍රාහ්මණයයි කියලා කියන්නේ. මම බ්‍රාහ්මණයයි කියලා කියන්නේ අන්න එහෙම අල්ලාගත්ත දේවල් නැති අකිංචන වූ අනාදානෝ. අල්ලා ඒ අල්ලාගත්ත දේ අතහැරලා දාන සුළු. නිස්සග්ග පටිනිස්සග්ග ඡාග කියන පදවලින් දීලා දාන්න පුළුවන් මිනිහර තමයි මම බ්‍රාහ්මණයයි කියලා කියන්නේ. ඒ නිසා නිවනට කියනවා නිරුපදි කියලා. ඊළඟ කියනවා අනාදාන කියලා. පෘථග්ජන එහෙම නැත්නම් අරියත් මාර්ගයෙන් මෙහා පැත්තේ ඉන්න ඕනම කෙනෙක් සකින්චනයි ආදානයි. ආදාන ගාහි කියලා කියනවා. ආදාන ගාහි කියලා කියන්නේ දැඩිව ගත්තා ඒ මතේමයි අම්මා මුත්තකවත් අතාරින්නේ. දුප්පටි නිසා ගිය කියලා කියනවා ඒක අරවන්න බෑ. ඒ අල්ලගත්ත ඇල්ලිල්ල අරවන්න අතාරින්න බෑ. ඒ තරම් දැඩිව අල්ල ගන්නවා. ඉතින් ඒ ගතිය වලට තමයි දෘෂ්ටි තමයි මේකට හොඳට පැහැදිලි වෙන්නේ. ඒක අපි මේ රුචි කෑම රුචි වස්තු අල්ලා ගන්නකොට අතෙන් කරන කායික දැනුමක් තියෙනවා. නමුත් ඒක එන්නේ ඇතුලෙන් තියෙන හිග භාවයට. ඇතුලෙන් තියෙන මදිකමට, ඇතුලෙන් තියෙන රික්තක ගතියට අපි මේ කායෙන් හරි පුරව ගන්න හදනවා. කාගරැඟට හේතු වෙන්න හදනවා. හේතු වෙච්ච ගමන් ඒකෙන් අපිට හම්බෙන්නේ ආරස්සාවන් නිශ්චල ගතිය නෙමෙයි. ඒකේ තියෙන කුණු කන්දලේ අපේ ඇඟට එන එක විතරයි. මෙතෙක් කළ හේතු වෙච්ච ඕන එක බලන්න කිසිම දෙයක් අපිට හම්බෙලා නැහැ. අපි ඒකට පහඳින එක තමයි කරන්නේ. අපි ඒකට ටැක්ස් ගෙවන එක තමයි කරන්නේ. ඕක සුද්ධ කර කර දූවිලි පීපියා තියාගෙන එක තමයි කරන්නේ. ඔය මොකක්වත් නැතුව හිටියයි කියලා ඉන්නේ නැහැ කියලා තේරෙන්නේ රහත් වෙච්ච දවසට තමයි. එත්ත කම්ම හිතාන ඉනවා යමක් කමක් තියෙන්න ඕනේ. සකින්චන වෙන්න ඕනේ ආදාන ගහයි වෙන්න ඕනේ කියලා. ඉතින් මුළුයි ශාස්ත්‍රය පුරාම දැනුම කියලා උගන්වන්නේ ওই ටික තමයි පොඩි උන්. ඉතින් ඌ අල්ලනවා. මරණ කම්ම අල්ලනවා. මරණ මොහොතදී මාරය ඇවිල්ලා අර පැණි කැවිල්ල මස් කැලේන පැරි රපුටන් වගේ ගලවනවා. ගලවලා කණ්ඩ පටන් ගත්තාම අනේ අම්මේ අර රැස් කරගෙන හිටපු මිනිස්සයාට මොනවද මේ උනේ කියලා ඒකයි මරණයට බය. මරණයට ඉස්සලම අකිංචනං අනාදානන ආදාන ගාහි නැතු අකිංචන වෙනවන මාරය එනකොට ආයේ මස් කැල වෙන පැන්නේ ලම්බුට නැහැ මේක මස් කැල වල කන්න දෙයක් නැහැ බයරට දෙයක් නැහැ. ඒ නිසා යමක් කමක් හම්බ කරපු කටියට භාවනා කිව්වම නිවන කිව්වම මරණය කිව්වම හරි බයයි. මොකද හේතුව මේක මේ යයි මේක ගැලවෙයි මේකෙන් තමයි මට මේ මේ නම්බුව මගේ තාන්න මාන්නේ මගේ தත්ත රැකුනේ. ඉතින් ඒක නැති වුණොත් එහෙම මරණයට එහා. ඒක නිසා සරුවචනසේ සඳහන් කරනවා භාවනා කරන්න ඉස්සලා අබිනිෂ්ක්‍මණය කරන්න. සිළු ඥාති පරිවර්තේ අතහරින්නයි කියලා කියනවා. සිළු වස්තු පරිවර්තේ අතහරින්නයි කියලා කියනවා. ඒක නිකම් මේ සෙල්ලම් වැඩක්. අතහරින්න තියෙන දැඩි මතත් එක්ක බලනකොට ඔය මස් කඳු අතහරින්න එක නෙමෙයි ප්‍රශ්නේ. ඒව අතහැරියත් ඒක හිතෙන් අල්ලාගෙන මේ ඉන්න ගතිය තේරෙන්නේ ඕව අතහැරලා ආපු දවසට. ඉන්නකොට නම් හරිය ආසාවක් තියෙන මේක අතාරින්න. අතහැරලා මෙහි ආවට පස්සේ අතහැරලා ආපු සේරම හිතෙන් බදාගෙන රැට ඉසේ ඇඳේ ඉන්නේ ඌව බදාගෙන තමයි. එහෙ ඉන්නකම් සිවුර අල්ල ගන්න කතා කරනවා. ඇඳේ ඉන්නකම්. මෙහි ආවට පස්සේ සිවුර ගත්තට පස්සේ අතහැරලා ආපු බදාගෙන ඉන්නවා. මේ තරම්ම මේ හිත ඇතුලේ ඡායා මායාව ඡාටු ගතිය තියෙනවා. ඉතින් ඒකට ඉඟියක් මෙතන තියෙනවා. බමුණන්ටම නෙවෙයි කොයි කෙනා හෝ ඒ වගේම හිතන්න තරකයි මේ මේ සකිංචන ආදාන ගතිය එන්නේ කොහොසත් දක්ෂ ගෝයට කියලා. දුප්පතර දුප්පත්කම බදා ගන්න ගතියක් තියෙනවා. කැතමිනිය කැත ගතිය බදා ගන්න අදහසක් තියෙනවා. කොයි දේ හැමුණත් ඒක බදා ගන්න ගතියට බුදුහාමසෝ මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය සඳහන් කරන්නේ తත්‍ර తත්‍රාබි නන්දිනී අසුචි වලේ උපන් පණුවට ගූ පණුවට ලැබෙන ගූ කැල්ලත් ලොකුයි කියලා කියනවා. ඒක හරි ආශාවෙන් අරගෙන දුවනවල අනික් කට්ටියට ගන්න බැරි වෙන්නේ ලොකු කැල්ලක් හම්බුනා කියලා. ඔය වගේ තමයි මේ ලෝකේ ලාභය හම්බුනාට පස්සේ පහංගකට කණ්ඩ හදන මිනිහත් අසුචි වලකේ ඉන්න අසුචි වලකේ ඉන්න අසුචි පණුවට හම්බෙච්ච ලොකු අසුචි කැල්ලක් වගේ. ඒ ලැබිච්ච දේ ලොකුයි. අපාගත වෙච්ච සත්‍යය අණ්ඩනවලු මැරෙයි කියලා. අපි දන්නවා මැරෙනවා හොඳ තැනකට යන්නේ කියලා. ඒකට ඌ කැමති නැහැ. ඒ කර්ම ගෙවෙනකන් අර අර මේ කටිඹුලටයි අර ලෝධිය හැලියටයි බුදුම ආසාවක් තියෙනවා. ගූබණුව ගූ වලට ආසයි. ඒ වගේම සර්වචනාංශ වැඩ ඉන්න කාලෙම දේශනා කරපු ඔය සූත්‍රයක් මේ මොකද්ද මේ ජාතක කතාවක් තියෙනවා රජ කෙනෙක් ඔය මහල් මන්දිරය හැදුවේ මේ මුම්තාස් මහල් මරණයට පස්සේ රජුරෝ වෙන මොකක්වත් නැහැ කියනවනේ 13 වෙනි සාජාන් ෂාජාන් රජුරණ වක් ඉඳලා තිනවා මුස්ලිම් කමේට ওই 14 වෙනි එකන. එයා නැති වෙච්ච දවසම මුළු රටම බංකොලොත් තුන ඕක හදලා. ඒක තමයි මැරුණේ. ඔය වගේම බුදු සර්වචනාංශයේ ජාතක කතාවක පඬිතව ඉන්න වෙලාවක රජුරෝ තමන්ගේ දෙවිනාශය මැරලා ඒ කන්නේත් නෑ බොන්නේත් නෑ රාජ්‍ය ਵਿਚාරන්නේත් නෑ. ඉතින් බොහෝම දුක්ඛිතව ගත කරනවා. ඒ රාජ්‍ය මෙයා බොතන තමයි පුරোহিতයා. ඊට පස්සේ කියලා තිනවා මට මේකකින් අත්‍යවශ්‍ය වැඩක් නෑ. මගේ ජීවිතේ ඔක්කොම ඉවරයි. මේ ත්‍රිම්බිකාව නැති වුණා වැඩක් නැහැ කියලා. ඉතින් මෙයා අස්වසනවලු. කවුද මේ පූජිතයා? ඊට පස්සේ හිතනවලු අනේ ස්වාමීන් වහන්සේ දේවයන් වහන්සේ එනං ඒ විසුණු වහන්සේත් මැරිලා දැන් හරියට ඔබතුමා ගැන තැවෙනවා. එහෙමම වෙන්න ඕන කියලා. අපි දෙන්න එකට කෑවේ, එකට බිව්වේ, එකට නෑවේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මගේ විසුණු වහන්සේත් තැවෙනවා. මට නම් ඉවසන්න පුළුවන්. මට එයා මං ගැන තැවෙන එක තමයි ඉවසන්න බැරි. ඊට පස්සේ කිව්වලු මේ ඔබ වහන්සේට ඒ තරම් විශ්වාසද කියලා. ඒක ඉතින් කතා දෙකක් නෑවලු. මහත් එක්ක දිවෙන් දිව ගාගෙන හිටියේ මරණට වහිරාසිකලු මම බිසුණාසේ ගෙන්නලා පෙන්නන්නම් පිළිගන්නවාද කියලා වගේ. ඉතින් මෙයාට අභිජ්ජා තිබිලා තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා මේ ඔබතුමා පිළිගන්නවා නම් මම කරලා පෙන්නන්නම් කියලා. පිළිගන්න පිළිගත්ත පස්සේ රාජසභාවේ මැදින් මතුනලු ගොම පණුවේ. ගොම කුරුමිණියගේ. එක ගොම්බෙට්ටක් තියාගෙන පොක උඩ තියාගෙන කකුල් දෙක පිටිපස්ස තියාගෙන කාය සභාව හරහා තල්ලු කරන තල්ලු කරන තල්ලු කරන ගියාන. ඊට පස්සේ එක්කෙනෙක් තට්ටු කරාට කොම්බෙට්ටට. කෑ ගහවලු පිස්සු කතා කරනද මගේ ජීවිතේ තියෙන ලොකු වටිනා වස්තුව මේක තමයි මේකට අද තියන්න එන්න එපයි කිය. රජුරවන්ට ඇහෙනවලු දැන් මේ බිසුණාංශ කොම්බෙට්ටකට ආතරේ කරන හැටි රජුරව මතක නැහැ දැන්. ඊට පස්සේ කළු ඔය තමයි බිසුණාංශේ ගිය තැන ඇල්ලිය ගොමනම් ගොම වලට ආතරේ කරනවා. ඔබතුමා හිතා ඉන්නවා මේ බිසුණාංශ ඔබතුමා ගැන තැවෙනව ගන්නේ නැහැ ඔබ පොකුට තියාන තල්ලු කරන කොම්බෙට්ට තමයි ආදාවතියි. උන්න බිසුණාංශ කතා කරා ඊට පස්සේ. කතා කළා කවලු මට මේ ජීවිතේ මේ ගොම්බෙට්ට විතර තරම් වටිනා දෙයක් ඇත්තේ නැහැ. ඉතින් අපිට අහුනේ සිංහලකම නම් සිංහලකම ඇල්ලුවා. දෙමළකම නම් දෙමළකම ඇල්ලුවා. මහානකම නම් මහානකම ඇල්ලුවා. දුප්පත්කම නම් දුප්පත්කම ඇල්ලුවා. පොහොසත්කම නම් පොහොසත්කම ඇල්ලුවා. අහුවෙච්ච ඕනම දෙයක් අල්ලන්නේ ඒකට හේතු කරුණු කියන්න තමයි අපේ පඬිතුකම තියෙන්නේ. ඇල්ලුවේ මොකාගේ වුණාටද කියලා බැලුවොත් කාටවත් තීන්දුව කරන්න බෑ. මොකಾದ මේක තීන්දුව කරලා ඇහුවොත් වර කියලා උත්තර දෙන්න බෑ. නිසා මේක මහා විකාරයක් තියෙනවා. අල්ලගත්ත දේ බදාගෙන එකෙන් ගලවන්න දෙන්නෙත් නැහැ. බුදුහාමුදුරුවන්ට ගලවන්නෙත් නැහැ. ඉතින් සරුවත්යන් දේශනා කරනවා සරුවත්යන් මේකේ තියෙන විහිළු ඔය ගොම්බෙට්ට කතාවක් කියනවා. ඒකෙම කියනවා වැල්ලට පොඩි දරුවාන්ට ගහන්න ගියොත් එමව්පියෝ ඒ දරුවෝ ඉතින් අර ගිනින සෙල්ලම් බසුක එක්ක වැල්ලේ සෙල්ලම් කරලා හදනවා. වැලියෝලි මාලිගා හදනවා. ඉතින් ලස්සනට හදලා යා ඒ ඒ මාලිගාව ඇත්ත මාලිගාවක් විදියට රස විඳිනවා. එයාගේ නිර්මාණ ශිල්පිත පෙන්වන බැරි වෙලාවත් දෙමාපියෙක් කනකොට ওই වැලිකාවේ මේ කොටක් කරේ මේ කැඩුනොත් මැරෙන්නකම් කෑ ගහනවලු. මගේ මේ හදාගත්ත මාලිගාව අම්ල තාත්තල කැඩුවයි. ඉතින් ඒ දරුවේ ජීවත් වෙන්නේ ඒ හදාගත්ත වැලිකලි මාලිගාවේ කියලා. යම් වෙලාවක ඒ දරුවන්ට බඩගිනි වෙලා යන් කියලා ආයේ වාහනෙට කොට වුණොත් එයාම මාලිගාවට පයින් ගහලා දෙන්නේ. එයා යනකොට හැබැයි එයා ආශා කරන වෙලාව කවුරු හරි පයින් ගැව්වොත් සාමාන්‍ය අතප්පයක් කරනට වැඩිය අඬන. උන්ගේ ළමා දරුවන්ගේ වැලි සෙල්ලමක් තමයි කියලා තියෙනවා මේ අපේ රුචි අරුචිකත්වය. ඒ අරුචිකත්වය තමයි අපි මේ රණ්ඩු කරන්නේ, යුද්ධ කරන්නේ, මරා ගන්නේ, තව කෙනෙක් මරන්නේ. මේ ඒකලිල ඊගාව හැරිච්ච ගමන් මෙව හාංකාවක් මතක කරගන්න. මොනකත්ව මතක කරගන්න. මේව මතක තියෙනවා නම් ඒකත් පිස්සුවක් තමයි. මොකද මේක මතහැලා වැඩක් නැහැ. ඉතින් ඒ නිසා බ්‍රාහ්මණයන්ට විතරක් නෙමෙයි ඔය මේ සකින්චන සන අනාදාන කතාව තියෙන ආදාන කතාව. දුප්පතක් තියෙනවා. දුප්පතා මේක තමයි භවය කියලා කියන්නේ තමාගේ භවයට ඇලුම් කරනවා. දුප්පත් බව આવොත් දුප්පත් බවට ඇලුම් කරනවා. ඒකනේ දුප්පතුන් එකතු වෙලා දුප්පතුන්ගේ පක්ෂ පිහිටුවාගෙන ධනවතුන් විරුද්ධව සටන් කරනකොට දුප්පතාට දුප්පත්කම අවශ්‍යයි. තුවාලයක් හදිච්ච වෙනක ඒකට ආස කරනවා. ඒකෙන් තමයි හම්බ කරගෙන කන්නේ හංගන්නේ. ඒ තුවාලේ මැස්ස වහන තරමට මිනිස්සු සල්ලි දෙනවනේ. ඒ නිසා ඒක සනීප වුණොත් එහෙම උට හංගමන්නේ නැති වෙනවා. ඒ නිසා තුවාලේ සනීප වෙනට උ කැමති නැහැ. ඌ කැමති අර තුවාලේ පෙන්න පෙන්න කොරගතියක් තියෙනවා කොරගතිය වෙන්නලා කීයක් හරි ආම්බු කරගන්න. ලස්සන කෙනෙක් ඉන්නවනම් ලස්සන අංගපසක වෙන්නලා ආම්බු කරගන්න. ඉතින් මේ නාඩගම දිහා කරුවචනාංශික පැත්තෙන් බලනකොට මේ කට්ටිය පොහොසත් මේ කට්ටිය දුප්පත් මේ කට්ටිය මේ ලස්සනයි මේ කට්ටිය කැතයි කියලා මොකුත් නෑ උනා පුතුවාගේ දරුවා උනා පුලුවාට මැණිකක් වගේ කියලා. අන්තිම කැතම සතා තමයි උනා පුලුවා. හරීම ඇද්දක ලොකුයි බස මුණක් තියෙන්නේ අමුතු සතෙක්. ඒකගේ දරුවා ඒකට ලොකුයි. ඒ වගේ තමයි අපිට අහුනේ මොකද්ද ඉස්සරහට මොන්නක් කුණු කන්දලේ අහුනත් බදා ගන්නවා. බදාගත්තට පස්සේ ආයේ ගලවන්න නම් බෑ. ඉතින් ඒකට කුලෙත් එකයි, අඩු කුලෙත් එකයි, පොසත්කමත් එකයි, දුප්පත්කමත් එකයි. ඉතින් මෙන්න මේක දිහා බලන්න බෑ. අපි දිහාම අපි පැත්තකට වෙලා බුදුහාමුදුරන්ගේ ඇහෙන් බැලුවේ නැත්තම්. එහෙම නැත්නම් මේ අල්ලගත්ත දේ අනේ මේ මේ ගිහි ගියා තරින්න අමාරුයි මේ රුචිකත්වය තරින්න අමාරුයි මේ පුරුද්ද තරින්න අමාරුයි කියලා අඬා වැටෙනවා මේ මනෝවිද්‍යාඥයෝ ළඟට ගිහිල්ලා නසත්‍රකාරයෝ ළඟට ගිහිල්ලා නැත්නම් ආශිර්වාද ගන්න අය ළඟට ගිහිල්ලා කියනවා අනේ මට මේක හදලා දෙන්න කියලා. හදලා දෙන්නේ කොහොමද මේ බදාගෙන ඉඳන්නේ? වෙන කවුරුත් ඔක බදාගන්නේ අපිම තමයි. ආන්න එක දැකපු දවසේ තේරෙන්න පටන් අර ගන්නවා. දුක අතහැරලා ගම ඉවරයි. අතහරින්න බෑ මරණත් අතහරින්න බෑ. ඒක නිසා මේ මේ මේ අර්ථය පෙන්ලා තියෙන්නේ බමුණන්ට අරින්න. බමුණන්ට අනින්න විතර නෙවෙයි කාටත් ඇනිනවා ඒ කතාව. මොන මොන දේ ඉපදුනත් පෘ탁ජන ගතිය කියලා කියන්නේ පෘ탁 පෘ탁. එයා රුචිය නෙවෙයි මගේ රුචිය කියා ගන්නයි අපිට ඕනකම තියෙන්නේ. ඊයානම් ওই සාමාන්‍ය කෙනෙක් මම නෑ මගේ රුචිකත්වය විශේෂයි. මම ওই නිකන් ආවට ගියාට නෙවෙයි රුචිකත්වයේ තියෙන හේතු කාරණා සහිතව අවශ්‍යතාවය ඇතුව කියලා ඉතින් අතපය විසිකර කර නිදහස කරන දක්වනවා. නමුත් දෙගොල්ලම අල්ලන්න තියෙන්නේ ගූ වලේ තියෙන ගූ කැලි ටිකක් විතරයි. ඉතින් ඔය කැලි දෙක වෙන් වුණාට දෙන්න දෙගුණෙක් වුණාට එකම වලිය තමයි තියෙන්නේ. ඉතින් ඒ කුල වේදයට පහර ගැහිම විතරක් නෙවෙයි. ඔය සකින්චන පදේ ගත්තොත් චේතනාවට දාන්න පුළුවන් සකින්චන කියන පදේ. භාවනා කරගෙන යනකොට ඒ ආනාපාන සංසිඳනකොට අපි එනවා තැනකට චේතනා ක්‍රියාත්මක නොවි ඉන්න පුළුවන් තැනකට. මොනවාක්වත් නොකර ඔහේ ඉන්න පුළුවන් නමුත් ඉන්න බෑ. අපිට ඒකට මහා පාළුගතයක් එක මොනවා හරි කරන්න හිතනවා. මේක හැඩ කරන්න හිතනවා. ඒකල ඉවරලා මේක මගේ කරගන්න හදනවා. ඒ තියෙන නිකම්ම නිකන් යන ගතියට යන්න දෙන්නේ නැතුව එහෙම ගියොත් බංකොලොත් වෙනවනේ මම නැති වෙනවනේ මගේ රුචිකත්වය නැති වෙන නිසා ඉටි මොනවාරි හදලා මේක මගේ නිර්මාණයක් කියාගන්න හදනවා. උරුලා වගේ පාරේ ගඳ ගැහුවා වගේ මගේ කරගන්න හදනවා මගේ ගඳ ගස්සන්න හදනවා. ඒකට කියනවා කිංචන කියලා. සකිංචන කියලත් කියනවා. කිංචන කියලත් කියනවා. කිංචන කියලා කියන්නේ කිසිවක් කියන අදහස. සිංහලෙන් කිසිවක් නැත්නම් යමක් නමක් දෙයක් ඒක නිසා මේ ලෝකේ තියෙන කුණු කන්දලයා මොකක් හරි Tamange බවට පත් වෙච්ච ගමන් අපි ඒකේ නම කොටා ගන්නවා. නැත්තම් බුලත්තර කුලේ හම්බෙච්චාන් කොන් දෙක කඩා ගන්නවා. නැත්තම් කන්න බෑ නිකන් හරිනේ. ඒක උඩ කොනයි යට කොනයි කැඩුවට පස්සේ තමයි මගේ බුලත් වල වෙන එක අත ගාලා එක් කනවා. හැමදේම ළඟට ගත්තට පස්සේ අපි මොකද්ද පොඩි වෙනස් කිරීමක් කරනවා. වෙනස් කිරීම කරලා ඒක මගේ කියනවා. ඉතින් මේ දෙල්ලම සංසාරේ පුරාවට යනවා කවදාකවත් එපා වෙන්නේ. හැබැයි ඒකට අපි කරන්නේ දේවල් මාර්ගය. ඒ බුලත් කොළ වෙනකොට වෙන බුලත් කොළයක් කරන. ඒක මාරු කරාට අර බුලත් කොළ කොන කඩන ගතිය න කාදාකත් මාරු වෙන්නේ නැහැ. මැරුණත් මාරු වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසායි මේ භාවනා ජීවිතේ එනකොට අපි සීලක පිළිතලා වෙනම සමාධියට ගිහිල්ලා වෙනම දන්නාති උපසක් ආවට පස්සේ අපි අර ගති උරුල ගති අර තියෙන මේ එක එක නම් තියෙනකොට ඕක පොඩ්ඩක් වෙස් කරලා බලන්න පුළුවන් ගතිය. ඕක හොරෙන් කෙරෙන්නේ. කවදාකවත් විරුද්ධව කෙරෙන්නේ නැහැ. මොකද ලැජ්ජයි. ඒක බදාගෙන ආපියකනේ. ඉතින් හිතනවා මේ මේ බදා බලාගෙන හිටියට ඕක අනිත් පැත්තත් ওই වගේමයි. දැන් මෙතෙක් කන්න රණ්ඩු කරගෙන මේක මට මෙහෙමයි කේල් කනක් ගත්තොත් මුල් ඇවරියෙන්මයි ඕනේ. කිසිම කෙනෙක් කැමති නැහැ දෙවෙනි ඇවරියෙන් ගන්න. ඉතින් දෙවෙනි ඇවරියෙන් කෑවත් කෙසෙල් ගෙඩිය කෙසෙල් ගෙඩියම තමයි. ඉතින් කවදාද කියලා දෙවෙනි ඇවරියෙන් කාලා බලපුවාම ඒ රහ තියෙනවා. ඉතින් ඔච්චර කල්ලාය මුල් ඇවරියෙන් මිල්ලුවාට දෙවෙනි ඇවරියෙන් ප්‍රශ්න නැහැ යොපදවත් අන්න විතරයි. කොයි දේ ගත්තත් තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙය කොබෙය. අපිට බෑ. අපි තෙලෙන් බැදලා. ඒගොල්ලෝ කිරෙන් බැදලා කට්ටිය. ඒගොල්ලයි අපි රන්. කවදා හරි දෙකම කරපු දවසේ හොඳට තේරෙනවා මේ හතුරගේ වැඩ. විරුද්ධ පක්ෂයේ ඉන්න මිනිස්සුගේ අදහස තේරුණාට පස්සේ මොන රණ්ඩුවක්ද? මොන ගහගනින්නද? ඉතින් ඒක තේරුම් ගන්න බැරිව කුල වේදේ. මෙතනින් ගියාම ඔය දැනුම් මට්ටම් තාරාතිරක් පෘථග්ජන ගතිය කියලා කියන්නේ Tamanට හම් වෙච්ච කම්බිනේෂන් එක. මගේ වයස, තමන්ගේ කුලය, තමන්ගේ අධ්‍යාපනයේ ඒකමයි ශ්‍රේෂ්ඨ. වෙන මොකක්වත් නැහැ. මේක කෙලින්ම කඩාපින ගන්න නැතුව ඉදිරියට ගෙනියන්න ක්‍රමයක් හදාන්න තමයි විවත්ත හදාන්නේ. ඒකත් වෙනස් වෙන බව පිළිගෙන ගන්නකොට දුකයි. නමුත් අනික් මනුස්සයට හම්බෙච්ච ඒ මනුස්සයට අගේ කියන එක අපිට කවදාකවත් කරන්න බෑ. මේ මොඩයා උඩ තේරෙන්නේ නැති ඉන්න ওই කුණු කන්දලයක් අල්ලන්න බදාගෙන මට නම් මයිනම් මේ හොඳ උත්තමාන පාට උත්තරතරම කියලා හදානින්. අන්තිම මරණ මොහොතේනට ඌත් ඒ ගොඩේමයි මූත් ඒ ගොඩේමයි නිවන් දැක්කත් මූත් ඒ ගොඩේමයි මූත් ඒ ගොඩේමයි. ඉතින් ඒක තේරුම් අරගන්න තමයි දේවල් දිහා අලුත් පැහැකින් බලන්න කියන්නේ. හුස්ම දිහා ආස්වාද ප්‍රසවාසයේ දිහා කවදාකවත් නැතුව එන එන හුස්මක් අලුත් කරලා බලන්න. කවදාකවත් පරණ කරලා එපා කරන්නේ නැතුව අලුත් කරලා බලන්න බලන්න බලන්න නිවන් දැක්කත් හුස්ම බලලා ඉවරයක් නැහැ. අපිට දැන් වෙලා තියෙන්නේ මැරෙනකම්ම හුස්ම බලන්නේ නැති කතියයි තියෙන්නේ ගිහි ලෝකේ. නිකන් සාමාන්‍ය පෘථග්ජන ලෝකේ හුස්ම බල්ලම නටෝ කියයි මොනවා. පොතත් වෙලා තියෙන කවුද ආනාපානේ කරලා. අවුරුත් නැහැනේ. ඉතින් ඒ නිසා හිතන්නේ. අලුත් කරලා බලන්න ගියාම ඒක සංස්කරණය කරන්න හද ඒ කියන්නේ එන විදිහට බලන්න කියනවා. හිත අලුත් කරගන්න කියනවා. හැම වෙලාවෙම හිත අලුත් කරගන්නවා මේ එන හුස්ම ඉස්සලක නෙමෙයි. මේකට මම සම්පූර්ණ සාදර වෙන්න ඕනේ. ඒක තමයි මේ සද්ධාව කියලා කියන්නේ. ඒකට වීරියවන්ත වෙන්න ඕනේ. මේක හිත හේ බාලක් ඕකේ පරණ හුස්මය කොච්චර බැලුවත් ඔච්චරයි කියන්නේ නැතුව අලුතෙන් ඒ බලන ගතිය වීරිය තියෙන සතිය තියෙන්න ඕනේ පරණ එකෙන් කලවම් වෙන්නේ නැතුව ඉස්සෙල්ලා මං සීතලකම දැක්කට සීතලට දැක්කට මේක වෙනස් වෙන්න පුළුවන් ඒකට ලෑස්ති වෙන්න ඕනේ එතකොට තමයි හුස්මෙන් හුස්ම හුස්මෙන් උන්සර සතිය යනකොට සමාධිය ප්‍රඥාව එනවා ඒකට හුස්මම වෙන්න ඕනේ ඕනෙම දෙයක් ඕනෙම දැන් කසින මණ්ඩලේ කරන්නේ නිකන් මැටි ටිකක් දිහා බලනින් එකයි මේ මොකක්ද යා බලන්න හිටියත් ඒක දිගේ ගමන එකමයි. අපේ දුර්ලකම තියෙන්නේ එන්න මේ පැත්තෙන් එන්න. අපේ දුර්ලකම තියෙන්නේ දේවල් මාරු කරන එක. ඉරියව් මාරු කරනවා, අරමුණු මාරු කරනවා, ගුරුවරු මාරු කරනවා, භාවනා මාරු කරනවා. ඉතින් ඔය හොලිවුඩ් වල ඉන්න නළු නිළියෝ වගේ මාරු කර කර මාරු කර හිටියද වගතුවක් වෙන්නේ නැහැ. කොයි එක කෙරුවත් එපා වෙන ගතිය එනවා කියලා දන්නවනම් එකම කාගෙන යන එකයි තියෙන්නේ. එන්න ඇතුළට එන්න. ඉතින් ඒ නිසා මේ ගාතාවල් වලදී හුඟක් වෙලාවට අපි අර මේ කාටද කුණහන පැත්තට කතා කරනවා. ඒක ඉතින් අපි අර තේරවාද ක්‍රමයේ හැටි. නමුත් දැන් කාලේ පුළුවන් තරම් කරන්න හදන්නේ එහෙම නෙවෙයි මේකෙන් දෙන්න හදන්නේ මේ අල්ලාහගත්ත දෙයක් නැතුව අනාදානව අකිංචනව ගත කරන්න ඇති. අකිංචනං අනාදානං සමහම් රූමි බ්‍රාහ්මණ. යම් කිසි කෙනෙක් යමක් අල්ලගන්නේ නැත්නම් යම් කිසි කෙනෙක් අල්ලගත්ත දේ දීලා දාන්න කැමති නම් අන්න මෙයාට මම බමුණයි කියලා කියනවා. එයාට මම භික්ෂුව කියලා කියනවා. එයාට මම රහතන් වහන්සේ කියලා කියනවා කියලා සරුවචනංශ මතක් කරනවා. මේක අනිත්‍යතාවයට පුරුදු කිරිල්ලක්. අල්ලාගෙන ඉන්න දේ වෙනස් වෙනවට කමක් නැහැ. ඔන්න ඔය කමක් නැහැ කියන්නේ පුරුදු කිරිල්ලක් කරා. ඒ මොකද මේ ස්ථිරයි කියලා අල්ලාගෙන හිටියට එහෙම අහුවන්න දෙයක්වත් නැහැ. ඒ අල්ලපු දේ ස්ථිරතාවයකුත් නැහැ. ඒක තේරිච්ච දවසේ හරි පශ්චාත්තාප වෙනවා. ඒක දුක ඇති වෙනවා. වෙනස් වෙන්න පුළුවන් ඔන්න ඕන ගිනි අඟුරක් වෙච්චවයි කියලා ඊගාවෙකට ලෑස්ති වෙන ගතිය මේ නැත්තම් විපස්සනා කරන්න බෑ. සමතේට සාමාන්‍ය කරන්න පුළුවන් වෙයි, සීල කරගෙන යන්න පුළුවන් වෙයි. විපස්සනා නම් කවදාකවත් කරන්න බෑ. එනේන තාලෙට ගහන ගහන පදයට නටන්න පුරුදු වෙන එකයි තියෙන්නේ. හැබැයි ඒ දේ කරන්නත් බෑ අර කලින් ඇති කරගත්ත සීල සමාධි නැතුව. සීල සමාධි නැතුව ওই පද නටන්න යන්න බෑ. බටහිර ඒ දෙල්ලම් කරන්න කියලා ඒත් අල්ල කඩාගෙන තියෙනවා. ලංකාවගේ රටවල සීල සමාධි කරලා ඉවරලා විපස්සනා කරන්න යන්නේ මොකද අර තමගේ උපදි ටික නැති වෙයි, කිංචන ටික නැති වෙයි, ආදාන ගායී ටික නැති වෙයි කියලා යටින් හිතේ බයක් තියෙනවා. ඉතින් ඒ නිසා භාවනා හොඳට කෙටිගෙන යනකොට සලුවක සාදාලා නැගිටලා යනවා. බෑ බෑ මෙහෙම කෙරුවොත් එහෙම මේ අර මෙතෙක් කල අමාරුව හම්බ කරගත්ත දේවල් වලින් ඇති වටිනාකමකුත් නැහැ. මිනිස්සුත් බනිනවා, අනම්මනම් කරනවා කියලා පැත්තකට යනවා. ඉතින් මේ දෙක කඩනව කඩන්න තමයි ඔය අකිංචනං අනාදානං කියන පද දෙක පෙන්ලා දීලා තියෙන වගේ පද ගොඩාක් සරුවචන්සේ පාවිච්චි කරනවා. ඒක ගැඹුරෙන්ම පාවිච්චි කරනවා මම නැවතත් කියන්නේ මේ භාවනා කිරීමේදී මේක අනිච්ච දුක්ඛංග නැත්තම් බලන්න හිතෙනවා. එහෙම නැත්තම් කල්පනා කරලා බලන්න හිතෙනවා. මොකද හරි දාලා බලන්න හිතෙනවා මේ සේරම කිංචන. මොනවාක්වත් නොකර ඉන්න පුළුවන් හැකියාව බලන එක තමයි පස්සම්බණය කියන්නේ. සංසිඳුණොයි කියලා කියන්නේ. මේ තැම්පත් කරනවායි කියලා කියන්නේ. ඉතින් මේ ආනාපාන සති සූත්‍රය වගේ තැන්වල කාය පස්සද්දී කාය පස්සම්බන කාය සංකාර පස්සම්බන චිත්ත සංකාර පස්සම්බන පෙන්වනවා. ඉතින් ගියාම භාවනා ඉතාමත්ම තීර්ණාත්මක අවස්ථාවට යනවා. උගෝ දෙනකොට අර පෑදිදිය දිහා බලන්න බෑකට බොරදිය දාන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒක අපේ අද කාලේන භාවනා ගුරුවරු ඉනි මම බඳලා දෙනවා පණිවිඩ උණ්ඩ එක එක ලඩු දෙනවා. මුතින් ගියාට පස්සේ අනිච්ච දුක්ඛම් බලන්න. එතන අරක ප්‍රාර්ථනා කරන්න මේක හරියටම හරියන. ලොකු සංචින්නකොට කිව්ව හරියටම හරියනවා දවස් දෙකක්. ඊට පස්සේ දෙනවා ආය ගොඩ වෙන්න බැරිලා අනුදේ. ඊට පස්සේ ඒ ගුරුරැත් නැතුව අර දෙන ලනු කාලා දවල් හීන බල බල ඉන්නවා. සිවුරු අරිනවා. වාකනවා. ඒක නිසා මේ භාවනාදී අපිට කරන්න තියෙන්නේ පටන් ගන්නකොට නම් අරමුණක් තියෙනවා මෙනෙහි කිරීමක් තියෙනවා. එnde end end end අපිට යනවා තැනකට මේ ඔටෝ පයිලටින්. ප්ලේන් එක ගත්තාට පස්සේ ප්ලේන් එක ප්ලේන් එකේ මේ අන්තරින් නඩත්තු වෙන්න පුළුවන් තැනකට යනවා. කාර් එකකුත් හදන්න හදන්නේ ඒගොල්ලෝ ඔටෝ පයිලටින් යන්න දැන් මේ බටේ අර මොනවද මේ නැවිගේෂන් දැම්මට පස්සේ කාර් එකේ කියනවා මෙතනින් හරවන්න මෙතනින් හරවන්න කියලා. තාම සිග්නල් වැටෙන්නේ නැහැ, ස්ටියරින් එක කැපෙන්නේ නැහැ. මේ දෙකත් හදාගත්තොත් ඒකට කියනවා මුළු නගරෙම හදන්න ඕනලු ඒ ක්‍රමයට යන්න. ඉතින් ඒකට වියදම් අධික නිසා කරන්න නැතුව නැත්තම් කාර් එක හදන්න පුළුවන් ඇඩ්‍රස් එක ගැහුවට පස්සේ කාර් එක එතෙන්ට යන්න. ඉතින් ඒ වගේ තනක් එනවා භාවනාවේදී. නිවන ඇඩ්‍රස් එක ගැහුවට පස්සේ මුලින් මුලින් කැලේ කපාන ගියාට ඊට පස්සේ එනවා යන තැනකට. ඔතෙන් ගියාට පස්සේ ඉන්න එක තමයි ඕන කරන්නේ. භාවනාව වැඩි වේලාවක් ඉඳගෙන මොනවාක්වත් නොකර එන දේ දිහා නිකන් හිස් බැල්මකින් දුරස්ත බැල්මකින් බලාගෙන බැලුම් ගලක් උඩට ගිහිල්ලා නැත්තම් කුළුණක් උඩට ගිහිල්ලා ඈතින් එන දේවල් බලාගෙන ඉන්නවා මිසක් සතුරා එනවද මිතුරා එනවද කියලා ඔත්තු බලන මිසක් කවදාකවත් ඔත්තු බලන බව පේන්නවත් අරින්නේ නැහැ. ඔත්තු බලන කෙනාට විධායක ශක්තියකුත් නැහැ. එයාට පුළුවන් නේ ඔත්තු රජුරවන්නේ කියන්නේ විතර. රජුරු විතරයි කරන දෙයක් කරන්නේ. එහෙනම් පොලිසියට කියන්න පුළුවන්. මෙයාට විධායක බලය නැහැ. මෙයාට තියෙන බලන ශක්තිය විතරයි. අන්න ඒක විතරයි විපස්සනාවේදී අතර විපස්සනා කියන්නේ. ඒකයි සතියට තියෙන්නේ. අපිට එතනින් නතර වෙන්න බැරි එකයි ප්‍රශ්න තියෙන්නේ. දැක්කපු ගමන් ඒකට මේ කඩාපයින්. ඒක හදන්න හදනවා. ඒක මේ මගේ කරගන්න හදනවා. අර මොකද ඒ බයිලාවක් තියෙනවා මට මතක නෑ මල්ලි මේවා ලස්සන බයිලා අල්ලගන්නilla මගේ කියපල්ලා කියලා තාම තියෙනවද රේඩියෝ එකේ? මල්ලි මේවා ලස්සන බයිලා මේවා අල්ලගන්නilla මගේ කියපල්ලා කියලා ඒ මන් දැන කවුද ඒ දවස්වල හොඳ බයිලාකාරයෙක් කියන දේක් තමයි. ඉතින් අපි දැනට අල්ලගෙන තියෙන එක එක බයිලාකාරයෝ කියපු බයිලා ටිකක් තමයි. ඇත්තට එකක්වත් අපේ නෙමෙයි. මේ බුදුරජාණන්සේ කියපු දේ ඇල්ලුවත් ඒත් බුදුරජාණන්තිගේ දේවල්. අපි ඒක දන්නවා මේ අපේ ධර්මයක් නෙවෙයි බුදුහාමරගේ ධර්මය. ඔය අනික ඔය සාත්‍ර හැම දෙයකටම අයිතිකාරයෙක් ඉන්නවා. අයිතිකාරය කියන හොය ඔය ධර්මයේ මගේ ඔය ආවල් පොතේ ලියලා තියෙනක ඔය ආවලා කියන්නේ කියලා අල්ලගන්න. ඉතින් ඒ කට්ටියටම දීලා දාපු ඉවරයි. හරි හරි අයියාගේ ලොකුයි අල්ලලා යේසුස් වහන්සේ කියලා කියනවා මේ ජෝත් ජජ්ජුරුවන්ගේදී ජෝත් ජජ්ජුරුවන දීලා දාපන්. ඒ දසර ජෝත් ජජ්ජුරුව තමයි රජ්ජුරුව හැම කාසියකම යාසම් කළා තියෙනවා. ඉතින් දැන් ඔයගොල්ලෝ පාවිච්චි කරන කාසිය බලන්න මුදල් නැමැති යාසම් කළා තියෙනවා එයාගේ වුණා. ඔයගොල්ලෝ ගත්ත හින්දා තමයි කචල්. උග හතරලා දාන්න බෑ. දැන් අපි ඉන්නවක ජොලිය ඉන ඕන කෙනෙක් ඇවිල්ලා කන්න දෙනවා බොණ්ඩ දෙනවා මොනවද ඕන කියලා අහනවා. ඔක සාක්කුවේ දාගත්තොත් සාක්කුවෙත් දැලි. අත දානකොට සාක්කුවෙත් මඩ ගෑවෙනවා. ඒක අයිතිකාරය ලියලා තියෙනවා මේ සල්ලි උඹේ නෙවෙයි. මේක සල්ලි කාටන්ට කවන්න බෑ. උට දීලා කොයිවද? උද්දජනහන්ත මේ රූප උඹේද මහන්දි නෑ. ඔය ඇහැ උඹේද නෑ. ඔය දෙකම දීලා දාපන්. හිතෙනවා දීලා දැම්මොත් මොකුත් නැති වෙයි කියලා. ඇත්තටම නැති වෙනව නෙවෙයි අපි නියම manussකමට නියම පිරිච්ච ගතියට යනවා. ඔය භාවනා කරනකොට රූප පේන්නේ නැති, සද්ද ඇහෙන්නේ නැත්නම් ඒක ගියාට පස්සේ බලන්න කොච්චර පිරිච්ච ගතියක් තියෙනවද කියලා. කොච්චර සුවේලන ගතිය. එහෙම නැත්නම් මේ කොච්චර මේ සම්පatti කරගතියක් දැනනවද කියලා. ඒක කවදාකවත් ආමිෂෙන් ගන්න බෑ. ආමිෂෙන් ගත්තොත් ඒක අනිවාර්යෙන් තුච්චයි නිහිනයි තිරසං. ආමිෂ නැතුව බෑ අපිට. නමුත් ආමිෂේ ප්‍රමාණයට දීලා සුඛභෝගේ පැත්තක දාලා නිර්ආමිෂයට බහගත්තොත් අන්න තේරෙන පටන් අර ගන්නවා. මේ ළමා කාලේ අසුචි අත කාලා විනෝද වෙනවා. ඒක රස්නියේ ඉන්න එක මිරිකෙනේ ඉන්න. ඒත් දැන් අත ගන්නකොට හරි කැටි ලැජ්ජයි. ඒ වගේ තියෙන මේ ආමිෂය කියන්නේ ළමා අසුචියක්. පොඩි ළමයි තමන්ගේ අසුචි අත ගන්නකොට හරි රස්නියට හරි ආසාවට මුණ දියා බල බල අම්මා දියා බල බල අත ගන්නවා වගේ තමයි ආමිෂය. නිරාමිෂය ඊටබනම සර්වඥ දිකවා නිරාමිෂයත් සමතේ අවේදිත සුඛයට යන්නේ. අවේදිත සුඛය කියලා කියන්නේ නිරාමිෂයට ගියාට පස්සේ ඊගාට ගන්න පිම්මක්. ඒකට යනකොට ඔය මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි කියන ඒ ප්‍රපංච කපය හැරීම තමයි කරන්නේ. ඒක ආගමකින් උගන්වන්න තමයි. ධර්මයටම බහිඳෝ. ඉතින් මේ මේ ඇත්තටම ධම්මපදයෙන් මම නිතරම මතක් කරනවා. මේක උගන්වන්නේ කර්මේසා කර්මඵල කියන මූලික මේ සම්මාදිටිය. නමුත් බුදුරජාණන්ගේ ධර්මයේ එහෙම පෙරලා ගන්න බෑ. හැමදේම තියෙනවා. ගැඹුරෙන් බැලුවොත් අනුසය කෙලස් දක්වාම විස්තර මේකේ තියෙනවා. මේ වීතිකම් පරිඋත්තාන විතරක් නෙවෙයි. තුඟා කලට අර්ථ කතාව දිහා බලනකොට ඒක මේ බමුණු කුලයට පහර දාන්න එකක් වගේ කියලා තියෙනවා. හැබැයි අර්ථ කතාචාරින් වංශිතාල රිදෙනවා ඇත්ත කතාව කියන්න ගත්තා. ඒගොල්ලොත් මොනවද අල්ලගෙන ඉන්නේ. නැත්තම් පොත් ලියලා ඉන්න දෙයක් නැහැ. භාවනා කරන්න බෑ. ඉතින් අපිත් මතක තියාගන්න ඕනේ මේවා කියවලා දැනුම අරගෙන විශේෂයෙන්ම භාවනා කරලා සති සමාධි හරි ගියා නම් ඔය වංචනික හිතෙන් දෙන ලනු පංචනිකේ හිතෙන් දෙන ඔය මේ සරුංගල් ඇරිලි මොනවාක්වත් ඒකට යනවා කෙරෙනවා නමුත් දැනගෙන නිකාම චේතනාවකට හිතෙන් දෙන්නේ නැතුව රුචර්චකම් වලට හිතේට දෙන්නේ නැතුව යන්න එක තමයි කරන්නේ. ඉතින් මම හිතන්නේ ගාතාවෙන් ගන්න තියෙන්නේ ඒ වගේ මේ භාවනා කරනකොට ගන්න තියෙන ගැඹුරු අර්ථයක්. අසහන වෙනස් වෙන වෙනස් වෙන දෙයක් වෙනස් වෙන දෙකින් බලලා ගැනීමදී වෙනස් වෙනවා. ආන්දේ වෙනස් වෙනවා බලන වෙනස් වෙන හිතින් ඒ කියන්නේ වෙනස් වෙන දෙයින් වෙනස් වෙන දේ දිහා බලනවා. එනේ හේතුඵලයක් තියෙන්නේ. ඔය ඒක නිසා දේ වෙනස් වුණයි කියලා කනගාටු වෙන්න හෝ බලන දේ මතින් දේ කෙරෙහි ඇති ආකල්ප වෙනස් වුණයි කියලා හෝ ඒ පශ්චාත්තාප වෙන්න දෙන්න යාම මේක දිගට යන නාඩගමක එක ජවනිකාවක් විතරයි. ඊගාවට එන එක වෙන එකක්. ඕකට මෙතෙන්දී අඬුවට ඊගාවකදී තව එකක්. තවකේ තව එකක් එක තැනකවත් විනිශ්චයකට එන්න වෙන්න එපා. දැඩි කොට අල්ලන්න එපා. මෙතනින් නතර වෙන්නේ නැහැ. එක හිණකින් එලි වෙන්නේ නැහැ රාත්‍රියේ. ඉන ගොඩක් යනවා. ඉතින් අපි කරන්නේ අර එක තැනක් අල්ලගෙන අනිත් ගොල්ලෝ එතන අල්ලගත්ත නැහැ කියලා. ඒගොල්ලන්ටත් බැනගෙන අපි දකපු දේ අපි අල්ලගත්ත දේ පහපා දෙන්න හදන ගතියක් තියෙනවා. යෝගාවචරයට එහෙම අයිතිවාසිකමක් නැහැ. යෝගාවචරය තියෙනවා මේක මේ වෙලාවේදී මගේ හිත මෙහෙමයි බොරු නෙමෙයි ඇත්ත තමයි. ඒත් ඊගා මොහොතේ විවෘත වෙනකොට මේක පත්තල් වෙලා වෙන එකක් යනවා. අර අර මානසික වාතාවරණ නෙවෙයි. ඒ වස්තු පිළිබඳ තියෙන ආකල්පේ නෙවෙයි. හිතේ තියෙන ආකල්පේ නෙවෙයි. අන්න ඒ විදිහට මේ අනිත්‍ය සංඥාවෙන් අනාත්ම සංඥාවෙන් බැලුවොත් ණය වයසට යන්නේ හැමදාම තිරියම්. නිත්‍ය සංඥාවෙන් බැලුවොත් හැමදාම අර දැකපු දේවල් වල එකතුවක් වෙනවනේ. මතකේ එකතුවක් වෙන නිසා වයසට යන සිද්ධ වෙනවා. හිතේ එකතු වෙලා එකතු වෙලා හිතට දරා ගන්න බැරි තැනකට ඇවිල්ලා හේ බාන්න පටන් ගන්නවා. ඒවා මේ පණ්ඩු පලාස වෙන්න ගන්නවා. නිතරම අලුත් වෙනවනම් මතකයේ අලුත් දෙයට ලෑස්ති ගතිය තියෙනවනම් වයසට යන අඩුයි. ඒ නිසා කියනවා සාමාන්‍ය ඔය මොන්ටිසෝරි පන්ති වල උගන්වන ටීචර්ස්ලා හොඳට දරුවන්ට ආදරෙන් ඉන්නවනම් ඒ ටීචර්ස්ලා වයසට යන්නේ නිතරම ඒ ලදරුවන් එක්ක හැසිරෙන්න දන්නවා. ඒ ඒ මනස හැම වෙලාවෙම තියෙන්නේ ඒ ඒ මට්ටමේ තියෙන නිසා ඒ පොඩි ළමයි වගේ තමයි ජීවත් වෙන්නේ. දක්ෂ අය. නොදක්ෂ අය පොඩියෝ හදන්න ගියොත් ඉතින් එයා හැදෙනවා. ඒ නිසා බටේර මිනිස්සෙක් කියලා තියෙනවා පොඩි ළමයෙක්ගේ නිකුත් වෙන කම්පන තරංග වේග කොච්චර නැවුම්ද කියලා කියනවනම් පොඩියෙකුට කතා කරනකොට කවදාකවත් උඩින් ඉඳලා බිමට කතා කරනකොට පොඩියකට වැඩිය පාත් වෙලා කතා කරන්නේ කියලා. අර අර කම්පන වේගවලට ආදරය කරලා. එතකොට ඌ ඒක අපිට දෙනවා. අපි ලොක්ක පොඩි එකා කියලා ඔහොම කතා කරොත් එහෙම අපේ දින කුණු කන්දල් උගේ ඔලුවට යන එක විතරයි සිද්ධ වෙන්නේ. අර උගෙන් ගන්න තියෙන අර නැවුම් ටික නැති වෙන නිසා පොඩියෙකුට කතා කරනකොට පාත් වෙලා බබා කියලා අපි පොඩ්ඩක් බබා වෙන්න. එතකොට මේ පොඩි දරුවගේ තියෙන අර නැවුම් කම්ප මේ අලුත් කම්පන වේග සෞඛ්‍ය සම්පන්න කම්පනයක අපට එනවයි කියලා කියනවා. ඒ තරම්ම මේ වයසට යනකොට අපි නරක වෙනවා. අපි කුණු කන්දල් පුරව ගන්න. ඒ කිංචන නිසා තමයි. ආදාන නිසා තමයි. ඉතින් ඒක දන්නවනම් ඊට පස්සේ අර කෙල්ගෙඩි ඉදුණට පස්සේ පොත්ත ගලවනවා වගේ ඉතින් ඉස්සලා ගලවන්න යන්න එපා. ඒකෝර හරි සෞතු කරන්න බෑ. ඉදුණට පස්සේ ඔක ගලවෙනවා. ඔබ බදාගෙන හිටපු දේවල් සත්‍යයක් හැවාරින්න වගේ ඔය මේ බුදුරජාණන්සේගේ සූත්‍රයක් තියෙනවා මේ මම හිතන්නේ සුත්ත නිපාතේ පළවෙනිම සූත්‍රයේ මේ උරගෝ චින්නමිය තචම් පුරාණ උරගයා තමන්ගේ දිරුහම අරින්නාසේ එක එක එක එක මෙතෙක් කල් තිබුණු රුචිආශ්‍රිකන් හැලෙන්දාන. ඒ සතා කවදාකවත් හලපු හැවක් ආය ගන්න නැතිලු. නිසා පැවිදි වුණාට පස්සේ ගිහි ලකුණු ඕනේ නෑ අපට. ගිහි ගිහි ආඩම්බරකම්, ගිහි පුළුවන් කම මොකක්වත් නෑ. ඒවා සේරම යන්තම් ගලවලා දැම්මා කියලා පැත්තකට දානම් දැක්ක. දැන් බලන්න අර නම පිටිපස්සේ ගහ ගන්නවා අද්දක්කම් පට්ටන් ගිහි ගතියමයි පේන්නේ. කිසිසේත් පැවිදි උනායි කියලා මොකක්වත් වෙනසක් වෙලා නැහැ. අර අර අර සිවුරක් විතරක් කරේ වැටලා තියෙනවා එච්චරයි. ඇඟේ ඇඟේ විතරයි මහානකම තියෙන්නේ. ජීනිකේ උරගෝ ජින්නිමිය තචම්පුරණ හැම වෙලාවෙම අතහැරපන්. අතහැරපුව හැව ගන්න එපා. මොකටේ? ඒ වගේ දෙයක් තමයි විපස්සනාදි වෙන්නේ පොතු වරිනා වගේ දුණු ගෙඩිය පොතු වරිනා වගේ දිච්ච කෙල් ගෙඩිය පොතු වරිනා වගේ ගැලවි ගැලවි ගැලවි ගැලවි යන්න පටන් ගන්නවා. නිකමට හිතන්න කෙල් ගෙඩිය පොතුත් එක්ක කෑවොත් මොන ජරාවක්ද කියලා. ඒ වගේම ඉදෙන්ද ඉසලා පොතු වරින්න කිව්වොත් මොන වේගයක්ද අමාරුවක්ද කියලා. ඉතුරුට පස්සෙත් පොතු වරින්න දැන් නැත්තම් පොත්තතරලේ වරලා පොත්ත කරන කාලේ වරලා මදේ විසිකෝ. උන්නේ සෙල්ලම් තීරම වෙනවා විපස්සනා. ගත යුතු මදේ වැත්තක තියේදී පොත්ත කරනවා. පොත්ත කාලා ගුරු උරුඳු බයිනවා මේ දත්තත්වෙත් යනවා රේණුත් එනවා මොන්න කුණු හරි පැත්ත මට හරි පාර කියලා දුන්නා කියලා. අර ඉස්කෝලේ යන කාලේ අපිට මේ ඉංග්‍රීසි ටීචර් කෙනෙක් හිටියා මේ ඒ දවසේ උනන්දු කර අපිට පෑනේ මිතුරන්ට ලියන්න. අපි දන්නේ ඉංග්‍රීසියක් නැහැනේ මොන පෑනේ ඒ ඇඩ්‍රස් කිනලා දෙනවා. ඉතින් ගෙනත් දෙපා ඉතින් ඒ ටීචර් බලලා දෙනවා. ලිව් ලිව්වහම බලලා දෙනවා. එක එක මට්ටම් වල ඉතින් ඒ ටීචර් කියනවා විහිළුවට එක දවසක් එයාගේ පෑනේ මිත්‍රේ කුඟක් යාළු වෙලා මැංගෝස් ගෙඩි තුනක් පිටත් කරාලු තැපෑලි. ඇපැලෙන් ඒ රට පිටත් කළා ඒකෙන් ඇහුවලු හොඳද කියලා. ඉතින් යා කිව්වලු හොඳයි හැබැයි කහටයි කියලා දීලෙවලු. දැන් මේක හරි සකයිලු මොකද්ද කෑවේ මොකද්ද විසි කරේ කියලා. අර මනුස්සයා ලෙල්ල කාලා මදේ විසි කරලා මැංගොස් නැති රටකට ඇරලා තියෙන්නේ. කියලා තිබවලු ලස්සනයි පාට හොඳයි හැබැයි කහටයි කන්න බෑ කිව්වා. ඒක විපස්සනාදී කරන්නේ මේකමයි. තව හොඳ නළුවේ මේ අම්මට තෑග්ගට ඒ ඉතින් මොනවාරි කරේ මල් මල් ටිකක් හරින එක ඉතින් මල් හරින එක හොඳ නැහැ කියලා ඒ හොඳට කතා කරන්න පුළුවන් ගිරවෙක් පාසල් කරලා මේ ඇරියලු කුරිය කරලා කුඩේ පිටින්ම ගෙනත් දෙන්නේ රට ඇතුලේනේ කියලා අම්මෙන් අහලට බර්ත්ඩේ පාර්ටි එකක් හම්බුණා කියලා ඊට පස්සේ ඔව් කිව්වලු ඊට පස්සේ කොහොමද අනේ පොඩ්ඩයි මස් තිබුණේ කිව්වලු Shh. ඔය විපස්සනාදී සිද්ධ වෙන්නේ ඔච්චරයි. කොච්චර කෙරුවත් බුදුරජාණන්සේ මදේ පෙන්නුවට කන්නේම නැහැ. ඒක ෂුවර්. කන්නේ බැරි වෙච්ච දවසට. කරගන්න දෙයක් නැති දවසට කනවා. ඒත් කම්ම ලෙල්ල කන්නේ. ඉතින් කාලා කියනවා ඔය කොය ඒ දවස්වල බනහපු ගම rahat උන කෝ බොරුනේ. අපි <laughs> අපි තාම මේ තට වුණ අපිට තාම හම්බෙලා නැහැ. තාම ලෙල්ල කාලා ඉවර නැහැ. ලෙල්ලමයි කන්නේ. ඒ මොකද ලෙල්ලයි පුරුදු. අපි දකින්නකොට gediya දකින්න ලෙල්ල විතරයි. බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ ඔය gediya පෙන්නලා ලෙල්ල නෙමෙයි. ඒක ඇතුලේ තියෙනවා මදයක්. ඒකට හැබැයි ඉදරකන් හිටපන්, ලෙල්ලයින් කරපන්. ඊට පස්සේ මදේ කාපන්. කනකොට ඊට පස්සේ දාසිය ආයෙකට කියලා දෙන්න ඕනේ මේක. නමුත් පළවෙනි දවසේ කන්න හරියක් කන්නේ දෙල්ල. දැන් දූරියන්ගේ ටීකේම සෙල්ලම කරුවොත් බලන්න. දතුත් අවුතු කරගන්න, හොම්බත් අවුතු කරගන්න. උට දන්නේ නැතුනොත් මොකද්ද මදේ මොකද්ද කියලා. ඉතින් හැම වෙලාවෙදීම අපිට හම් වෙන කුලවන්තකම අපිට හම් වෙන නීච ගතිය අපිට හම් වෙන ධනය ඔක්කොගෙම තියෙන මැද ප්‍රතිපදාව. කවම දාගවත් වැරදිලාවත් මැද ප්‍රතිපදාවට යන්නෙම නැහැ කියලා බුදුහාමුදුරු සාතික යන්නේ කොන් දෙකටමයි. මැද ප්‍රතිපදාවට යන්න නම් කායෙන් හරි ඇහෙන්න ඕනයි කියලා නීතියක් දාලා තියෙනවා. ද්වේමේ භික්කවේ පච්චා සම්මාදිට්ඨිය උපාදාය. මානේ මේ සම්‍යක් දෘෂ්ටි උපදින්න අනිවාර්ය ප්‍රත්‍ය දෙකක් අවශ්‍යයි. පරතෝ ഘോഷ. කවුරු හරි කියන දෙයක් අහන්න ඕනේ. يعني ගිය කෙනෙක් කියලා දෙන්න ඕනේ මෙතෙක් කල් අපි කෑවේ ලෙල්ල. ඔකේ මැද තියෙනවා. ඔය gediya විසි කරුවත් අමාරුයි. ලෙල්ල කෑවත් අමාරුයි. ලෙල්ල විසි කරලා මදේ කණ්ඩ ඉදෙන්න ඕනේ. අන්න එතෙන් දෙන ඉඳලා ලෙල්ල විසි කරලා මදේ කාපන් කියන එක සාමාන්‍ය කෙහෙල් ගෙඩියක කීයකේ. ඔච්චර තමයි ත්‍රිපිටකේ තියෙන්නේ. මලන් තමර කෙහෙල් ගෙඩිය තියෙනවා ලෙල්ල හොඳට පාටලා මදේ කිච්චන දේවල් තියෙනවා. අඹගෙඩිය කතාව කියන්නේ අරුවත්යන්ස කියන අඹ ජාතින උප්පත්තියෙන් කහපාට ඇතුලේ හමු. සමහරවිට උප්පත්තියෙන් කොළපාට ඉදිච්චාම කහපාට වෙනවා. ඉතින් ඒ නිසා මෙහෙම දිහා බලලා කියන්න බෑ. අඹේ උපමාවට කියන්නේ ওই විලාඩ් වගේ ගෙඩි සාමාන්‍ය රතු පාට ඉදෙනකොට කහ පාට වෙනවා. සාමාන්‍ය අඹගෙඩිය කොළ පාටලා කහ පාට වෙනවා. ඉතින් ඔය අපි කියන්නේ ඔය මේ හරකුන්ට කෙහෙල් කපනවා කියලා කියනවා. මේ බතා කෙහෙල් කපනවා කියන්නේ හරක කවදාකවත් කෙහෙල් කවට කෙහෙල් ගෙඩි කවදාකවත් ජීවිතේ කාලා ඌ කන්නේ පඳ මේ කෙහෙල් කඳ. ඉතින් මෝඩයාට ගොනාට ඌට කන්න පුළුවන් කෙහෙල් කඳ විතරමයි. මුලේ තියෙන කාර්ය දුන්නාට පස්සේ ඒක කඳ කනවා නම් ඒකට ඉතින් හරකා කියලා තමයි <laughs> කියන්න තියෙන්නේ. උඩ කියන්නේ ගෙහෙල් ගහේ පොත් ඇරලා ලෙල් ඇරලා gediya කන්නයි තියෙන්නේ. ඊක කන්නේ නැතුව ඒක කඳ කෑවොත් එහෙම නැත්නම් අර දෙල්ල කෑවොත් ඉතින් සරුවත් නැන්තේ hina වෙලා බලන්න දුන එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. අපිට දෙනකොට ඇත්තටම අන්ත දෙක මැද මධ්‍යම ප්‍රතිපදාව තියලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද මේ කන්දකොලේ ගහලා දෙන්නේ මොනවද කන්න දෙන්නේ? හැලපේ වගේ. යුව දෙපැත්තේ කන්දකොල දෙක තියෙන්නේ. ඒක තියෙන්නේ මේක හැලපේ බේරගන්න. ඉතින් අපි කොලේ කාලේ වල හැලපවිසි කරුවොත් එහෙම යෝගාවචර ක්‍රම කියන්නේ උච්චරමයි. ඕනේ උපදේශයක් දුන්නොත් අර කොන් දෙක කරා. ඉතින් කාල දැන නැහැ නේද වදින්නේ කොන් දෙකේනේ. නමුත් මැද කැහැලා දෙන්න උනාටයි දෙන්නේ. එහෙම නැත්නම් මේ අන්ත දෙක අතරින්න කියලා කියන්නේ. කාමසකල්ලිකාණ යෝගේ අත්තිකිලමතාන යෝගේ හැම අත්තිකිලමතාන යෝගේ තියෙන හැම තැනකම මධ්‍යම ප්‍රතිපදාව තියෙනවා. කාමසකල්ලිකාණ යෝගේ තියෙන හැම තැනම මධ්‍යම ප්‍රතිපදාව තියෙනවා. අපි හිත කැතකමට දකින්නේ අරක විතරයි කවදාකවත් මේකේ මධ්‍යම ප්‍රතිපදාව. දකින්න වුරුදු කරලා නැහැ. ආත්පරිමතානේ දකින්නකොටම සැලිලා ඉවරයි. අප්පෝ මේක නම් කරන්න බෑ කියලා. කාමසුකල්ලි කාණිද කරනකොට අප්පා මේක මහා කාම භෝගී වැඩි හොඳ නැහැ කියලා. මොකද ඔය දෙකම ඇදම සත්‍යය හැම හුස්මකම හැම හිතවිල්ලකම ඔය සත්‍ය පන්නන එක තමයි පුත්තජනයාගේ හැටි. ඒක හරියම දක්ෂකමක් තියෙනවා. මොකද සත්‍යයට එනකොට බයක් ඇති වෙනවා. සත්‍යයට එනකොට තනිකමක් දැනෙනවා. සත්‍යයට එනකොට පාළු ගතියක් දැනෙනවා. අසරණ ගතියක් දැනෙනවා. මොනවා හරි කරන්න ඕනේ කියලා හිතෙනවා. නිකම් කොන් වුණා කොටු වුණා රහෙන් තල්ුණා වගේ හිතෙනවා. ඉතින් එතකොට ගිහිල්ලාට පරල පුරුදු දීකට යනවා. මේ මේ නුපුරුදු කන නුපුරුදු දීකට වඩා පරපුරුදු කන වැඳුම් හොඳයි කියලා ඒකට යන එක තමයි තියෙන්නේ. කරලා කරලා කරලා සාකච්ඡා කරලා කරලා මන්නම් දකින්න විදිහට තමන් කරන වැරදි ටික කියමනෙන් තමයි වෙන කෙනෙකුට අල්ලලා දෙන්න පුළුවන්. මට මෙන්න මේ වෙනකොට මෙහෙම වුණා. ඒක මේ මේ හිතලා කරනව නෙවෙයි. පුරුද්ද තියෙන කුණටමනේ. හිත යන්නේ කුණටමයි අන්ත දෙකටමයි. ඒක හරියට එලි කරගන්න පුළුවන් වෙච්ච දවසේ. ඒක තව කෙනෙකුට හරිය ලේසි තව කෙනෙකුට පෙන්නලා දෙන්න ඕක නෙවෙයි මොල්ල හංසෝ මැද තියෙන එක කාපන් ඔය දෙපැත්ත දෙක විසි කරපන් කියලා කියේ. හැබැයි Tamanට කියා ගන්න. Taman කනකොට Tamanට ඒක තේරෙන්නේ නැහැ. මේ මේ කන්නේ කොනක් කියලා කොහොමඩක්වත් තේරෙන්නේ නැහැ. තව කෙනෙක්ට අවශ්‍යමයි ඒක තමයි ධර්මයේ කියලා කියන්නේ පරතෝഘോഷය කියන්නේ අපි ශ්‍රාවකයෝ කියන්නේ අපි නිතරම අපි හිතන්න ඕනේ අර පොඩි දරුවා අසුචිත් එක සෙල්ලම් කරනවා වගේ දන්නේ නැහැ. අතරන් අඳුරන්නේ නැහැ. අපි හිතන්නේ අපි මහා පඬිතුයෝ කියලා. නමුත් සත්‍ය කාරණේට යනකොට අපිට පොඩි දඩුවක දැනුමක් නැහැ. ගින්දරත ගන්න පොඩි එකෙක් වගේ. ඒ නිසා භාවනා කරනකොට කිසියම් පඬිතුකමක් පාවිච්චි කරන්න එපා. ලදරු හිතක් ඇති කරගන්න තමන් භාවනා කරලා පේන දේ. වැටහෙන දේ කියන්නේ. මොනම දෙයක්වත් අලුතෙන් දාන්න යනවා දැම්මනම් දැම්මයි කියලා කියන්නේ. ඒකට පිටව ආවෙනින් ඒ කරාට බොහොම ලස්සනට අනයාගේ වැරදි පෙන්ලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ වැරදි පෙන්නන දාසි නෙවෙයි. අර කණ්ණාඩියක් කරන ප්‍රති මේ මේ ප්‍රත්‍ය ප්‍රතිවේක්ෂාව මෙන්න උඹ ගිහිල්ලා තියෙන පාර මේකට ගියොත් මේ පැත්තට යන්නේ මේකට ගියොත් මේ පැත්තට මෙන්න මේ මැද තිබිලා තියෙනවා අනිත් දවසෙත් ඔය මෝටකම කරපන් නමුත් මැද හවුනොත් බලපන් ගිය දවසට තීරණ පටන් ගන්නවා යකෝ මේක තීරුම් ගන්න එක නෙවෙයි වැඩේ කියලා දෙන්නේ කොහොමද මුන්නම තාලෙකින්වත් කාටවත් කිව්වට අහන්නේ නැහැ ඒක නෙවෙයි සරුවචනසේ ආબોධ කරාට බණ නොකියන්න කල්පනා කරේ කොහොම කියන්නේ දකින්නකොටම අහුවෙච්ච දේ ලෙල්ල කන්න පුරුදු වෙලා තියෙන මිනිස්සුયો. ඒකටත් රණ්ඩු. මිලෙල්ලට තමයි ඔය යුද්ධ ඔක්කොම. මධ්‍යම ප්‍රතිපද කවදා කරන්නේ නැහැ. යුද්ධ කවදාකවත් නැහැ. ඉතින් අපිට අවෝන කරන්නේ මේ රණ්ඩුවයි. පිච්චරය බලනකොට උනත් ෆයිට් එකක් මගුලක් මරණයක් එහෙම දින්නේ බෑ පිච්චර එක නැත්තම් කවුද බලන්නේ? උදේලා හැන්දෑනකම් ගහක් තියා පෙන්නන හිතුවත් එහෙම පැයක් විතර කවුද බලන්නේ? ඔය තියෙන ෆයිට් එකක් තියෙන විසිල්ලක් ගන්න කොල්ලෙක් ඉන්නවනේ කෙල්ලෙක් ඉන්නවනේ. එතකොට තමයි චිත්‍රපටිය අපි හතර සැරේ බලන්නේ. වගේ ජීවිතේට ඔය කුණු කන්දල් ටික නැත්තම් කිසි ගෝ එකක් නැහැ. කිසි නිකන් නැහැ කිසි ගතියක්. නමුත් මේ භාවනාවේදී දුක විඳපු අයට ඒක හොඳට තේරෙනවා. මේ කරදර නැතිකම තමයි මේ සැපේ කියන්නේ. වෙන මොකක්වත් නැහැ. වෙන මොනම සැපයක්වත් නැහැ. කරදර නැතිකම. එහෙම නැත්නම් පින කියන්නේ පව නැතිකම. එහෙම නැත්නම් සම්පත්තිය කියන්නේ යමක් නොකර ඇති දෙයට 100ට 100ක් ජීවත් වෙන්න පුළුවන් ගතිය. මුණ දෙන්න පුළුවන් ගතියට සම්පත්‍ති කර කියලා කියනවා. ඉතින් ඒකේ අඬදී සෑහෙන්න සෑහෙන්න මඩ කණ්ඩ ඕන. දෙකක් තියෙනවා එතන. එකක් තියෙනවා නොදැනුවත්කම අනිත් එක මේක හරි කියලා තමන් පඬිතුකම වටා ගන්න. මේකයි හරි ඔය මට අන්තර කියලා නෑ කියලා එදා මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව මේ අපපටිපත්‍ය අවිද්‍යාව කියලා මොහොතකම පළු දෙකක් තියෙනවා. එකක් අහලත් නැහැ, දැකලත් නැහැ, දන්නේම නැහැ. දෙක කිතුල් ගහට ගිය එක නිකන් ඇයි ගියා වැරදුනා කියන්නේ නැහැ. ඌ කියන්නේ මම ගියේ තනකොළ කපන්න. ජාතිමාචන මොකද කිතුල් ගහේ තරද ඒක නෙවෙයි බහින්නේ තමසතික තේරෙන්නේ නැති කියලා. ඒකට අර දෙපාරක් පරාදයි. මේ ආදිනෝ මේ ලෝකේ තියෙන බයිලාව ඔච්චරම තමයි. අපි ඔය අපි මෝඩකම කෙරුවට කවදාක සත්‍ය පෙන්ලා දෙනකොට අද්දෙක උස්සන්න කැමති නැහැ. අපි අර මෝඩකමට කරුණු දක්වන අපරාධ කාලේ. ඒ බුදුහාමුදුරේ ශ්‍රද්ධාව ඇති කෙනා එවන පඬිතුකම ඕව අනේ වෙන්නත් පුළුවන් මම ඉතින් දන්නේ නැතිකමට කෙරුවා කියලා පිළිගන්න. ඔය පුළුවන් අර හේතු කරුණු දක්වන මනුස්සයාට හොදන හදන්නවා. ඒක නිකන් මෙට්ටයි වෙච්ච ගතියක් තියෙන. හදන්න අමාරුයි මේ පිටකර වෙච්ච වී ඇට වගේ. කේසාඩනින් වෙලා තියෙන්නේ. ඉතින් අපේ මතේ තියෙන තාකල් අපි ගහපා දෙන තාකල් මේක මට්ටම් තුනකට වෙනවා කියනවා සංඥා මට්ටම, චිත්ත මට්ටම, ධිට්ඨි මට්ටම කියලා. සංඥා මට්ටමේ තියෙනවනම් හදන්න පුළුවන් කියනවා. ඔක නිකන් ඔබ ගත්ත සංඥාවක් විතරයි මෙන්න විදිහට බලපන් බලනකොටක වෙනස් විදිහට පේනකම හැදෙනවා. චිත්ත මට්ටමට ගියාම සෑහෙන ෆයිට් එකක් දෙන්න ඕන කියන මේ මනස ඒක දැන් හිතට වද්දාගෙන. දෘෂ්ටි මට්ටමට ගියොත් බුදුහාමුදුරන්වත් බෑ කියන්නේ. දෘෂ්ටි මට්ටමට නිකන් යමක් අටුවම් බහලා අල්ලගත්තොත් බුදුන් පහල වුණත් ඉස්සරහට ගියත් මේ බුද්ධාංශයට වැරදිලා තියෙන්නේ අපි ඒක හරි කියලා කියනවා. චිත්ත මට්ටමේදී තමයි ඔය අපි මං හිතන්නේ ඉර වෙලා ඉන්නේ චිත්ත මට්ටමේ සංඥා මට්ටමේ තිබුණා මෙලාට ගන්න ෆයිට් එක හැටියට අපිට මොනවද වෙන්න ඕනේ. අපි මේ මත චිත්ත මට්ටමට ගිහිලා තියෙනවා. ඉතින් අපිට ඒක අර මේ මේ සාමාන්‍ය පැන්සලෙන් ලියලා ඉරේසර් එකෙන් මැකුවාක නෙවෙයි. පෑනෙන් ලියවා වගේ වෙලා දැන් තියෙන්නේ. හැබැයි ගලේ කෙතුවා වගේ නෑ. ඒක සියුම්ම පොතට හානි වෙන්නේ නැතුව මකන්න පුළුවන් ගතියක් තියෙනවා. බොහොම හිමිට කරන්න. ඒ චිත්ත මට්ටම තමයි ඕගා මේ මේ සමාධි ප්‍රඥා භාවනාවලදී සිද්ධ වෙන්නේ. ඉතින් ඒකකොට අර තමන්ගේ රුචියට විරුද්ධව යෑමක් කරනවා. මෙච්චර කාසාවෙන් හම්බ කරපු දේ මේක බොරු, මේක වැරදි කියන, මේක අනිත්‍යයි, මේක දුකයි කියන සංඥාවෙන් බලන්න අපි බලන්නෙම සැපයි, සුඛයි කියන සංඥාවෙන්නේ. සංඥා විනාශ කරපු ගමන් ඉතින් ඒකකොට සමාජයත් එක්ක ගැටුමක් එනවා. අපි ඉන්න සමාජයත් එක්ක අපිට පිස්සු වෙනවා නැත්නම් අපිට කියන්නේ සමාජයට පිස්සු කියලා. ඒකයි ඔය භාවනා මධ්‍යස්ථාන කියලා වෙනම જાති හදාගෙන ඉන්නේ. පිස්සු ඒ පිස්සු ඒ පිස්සු ඒ පිස්සු ගෙලිනවා මේ පිස්සු මේ පිස්සු ගෙලිනවා. ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒකට දෙගොල්ල දෙකෝ දෙකේ අපි දන්නවා ඒගොල්ල පිස්සු ගෙලිනවායි කියලා මෙහෙ ඉඳගෙන. ඒගොල්ල කියනවා ඔය යමක් කමක් කරගන්න බැරි කට්ටිය කැලේට වෙලා ඔය අත අපිට අතක් තියාගෙන තුමේ බලන්න ඕක උඩිය නරක වෙච්ච කට්ටියගේ වැඩ කියලා අපිට කියනවා. ඒ කොහොම හරි කියන රණ්ඩු නතර වෙනවනේ. එක තැනක හිටියොත් ඔය දෙන්න රණ්ඩු කරනවනේ. ඉතින් පිස්සන් කොට දෙකක් වගේ දෙපැත්තට දාලා තියෙනවා. බුදුරජාණන් කිව්ව අර බල්ලු දෙන ගහ ගන්නට වතුර ගහලා දෙපැත්තට දැම්මා වගේ දාලා දීලා තියෙනවා. මේ මෙල්බන් පැත්තේ එහෙම තියෙනවද දන්නේ නැහැ ප්‍රශ්න එහෙම. ආ හොඳයි අපි එහෙනම් මේ නිසරණෙන් ආව ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඇත්තටම අපි ආමිෂ සුඛය ආමිෂ සුඛ වේදනාව ගන්න පුළුවන්. ඒක ඉතින් මේ ලෝකෙ පෙන්වන්න පුළුවන් රූප බලලා, ශබ්ද අහලා, ගන්ධ රස බලලා මේ ඉන්ද්‍රිය ගෝචර සුඛය කියලා කියනවා. ඒක තිරිසනුන්ට අනිවාර්යම ගෝචර සාධාරණ මනුෂ්‍යයට සාධාරණ පොදු බව තියෙන්නේ තිරිසන සහ මනුෂ්‍ය අතර ඉන්ද්‍රිය ගෝචර සැපේ. ඉතින් ඉන්ද්‍රිය ගෝචර සැපේදී පරිණාමය සිද්ධ වෙන්නේ බලවතා ජයගනී කියන එක. වැඩි වැඩි උචිතයා ජයගනී. ඇදීව කඩා ගන්න පුළුවන් එක දිනු. දිනුවාට පස්සේ උත්තර දෙනවා. එච්චරයි. එතකොට අර උත්තර පදින කෙනෙක් නැහැ ඉවරයි. ඒක තමයි යන්නේ. ඉතින් ඒක තමයි මේ පරිණාමය. ඉතිහාසයේ භූගෝලයේ සෑම විෂයක්ම යන්නේ මේ ඉන්දිය ගෝචර සැපේට. නමුත් බුදුරජාණන්සේ පහළ වෙන්නේ ඉස්සල්ලාම ඉක්සින්නාංශලා තපස්සරු මේ කැලේට ගිහිල්ලා ඔය ධාන අංග වඩලා නිවර්ණ අයින් කළා දැක්කා මේ ඉන්දිය ප්‍රතිබද්ධ නැතිව හිත යම් කිසි තැනකට ගන්න පුළුවන් එතන ධ්‍යාන සුඛය කියන එකක් තියෙනවා. ඒ ධ්‍යාන සුඛයට ගියාම ඒ කෙලස් ටික නැති තාක්කල් සම්පූර්ණ පිටිච්ච ගතිය. සම්පූර්ණ සම්පත්‍ති කර ගතියක් තියෙනවා. ඒකෙදී නිකන් මේ මැෂින් එක සර්විස් කරනවා වගේ. හැතම 5000 දිවරවසේ තෙල් අලුත් කරලා මැෂින් එක ග්‍රීස් කරලා ගත්තා වගේ අලුත් වැඩියා වෙනවා. ඉතින් ඒගොල්ලෝ ඒක හරිය විඳිනකොට අමතර ලාභ ලැබුණා. ඔය නක්ෂත්‍රය, ඉතින් යාමයේ මේ ආයුර්වේදය, ඒ වගේ ගොඩාක් දේවල් එන්න පටන් ගන්නවා. මොකද හිත විවේකයි. මේ රණ්ඩුවේ නෙවෙයි තියෙන්නේ. සැප විඳින රණ්ඩුවේ නෙවෙයි. ඈ? ඉර්ධි බල ඔක්කොම ආවා. තුන් කල් දක්ෂණ ඥානෙ පහළම හැබැයි ඒගොල්ලෝ ඊළඟට දේවත්වයට දාලා සලකුවා. නමුත් ඒගොල්ලෝ දැනගත්තා ඒ ධ්‍යාන මේ මේ අර්පණාවේ නැති වෙනකොට ආයෙත් කමාසාව පහළ වෙනවා. නමුත් ආයෙත් ඒ උපක්‍රමශීලීව ධ්‍යානෙට ගිහම අර සැප තියෙනවා. ඉතින් මේ ශාස්ත්‍ර එකතු වුණා. වේදේ වශයෙන් අපි ළඟ එකතු වෙලා තියෙනවා. මොකද සරුවචනාංශය දැක්ක මේක නිකන් මේ తాවකාලික වැඩක් විතරයි. එතකොට මම දෙවිස්තර කරේ ආමිෂ සුඛයයි නිර්ආමිෂ සුඛයයි සරුවචනාංශය පහළ වෙන ඉස්සලා තිබුණා. සරුවචනාංශය ගිහි කාලේ තිබුණේ රම්‍ය සුරම්‍ය සුබ මාලිකාවල ඉඳගෙන අපතරාවත් එක්ක කාම සැපේ වින්දා. ඊට පස්සේ මේ දුෂ්කර ක්‍රියා කරලා බැලුවා හරියන්නේ නැහැ. ඊට පස්සේ දුෂ්කර ක්‍රියා කරන්න ඉස්සලා ආලාර කාලාවලකට ගියාට පස්සේ නිර්ආමිෂ සුඛය පෙන්නවා. හත් වෙනි ධ්‍යානෙ අට වෙනි ධ්‍යානෙ දක්වා. උන්වහන්සේගේ බොහොම ඉක්මනට පුහුණු කරයි කියන සුමාන දෙකෙන් ඇල්ලුවා. ඇත්තම කියනනම් අර මගුල් දවසේ හත් අවුරුදු හත් දවස් දවසේ නිකම්ම ගත්ත එකනේ. අරගත්තට පස්සේ තේරෙනවා මේකේ මේ මේ බාණ්ඩ හිලක් තියෙනවා වගේ. උලන් අල්ලන්නේ නැහැ. උලන් තිබ්බ වෙලාවට හිටිනවා. නමුත් කොහෙන් හරි ලීක් එකක් තියෙනවා. ඊට පස්සේ තමයි කිං කුසල ගවේෂි වෙහෙව්වේ. ඊට පස්සේ උන්වහන්සේ එකඟ වෙච්ච සත්‍යතාවය තමයි උංගක් කරාට ඔය ලොකු සාහිත්‍යයේතරම කියන දෙයක් තමයි යමක් වෙනස් වෙනවා නම් ඒක තමයි දුක කියන්නේ. එච්චරයි. උන්වහන්සේ ගත්ත එකම න්‍යාය සැප වුණා දුකට මාරු වෙනවා නම් දුකක්, දුක වුණා සැපට මාරු වෙනවා නම් දුකක්. යමක් වෙනස් වෙන සුළු නම් ඒ කියන්නේ ඒකේ ස්පාසුවක් නැහැ කියන එකයි. ඊට පස්සේ නොවෙනස් වෙන සුළු දී බැලුවා. එතකොට පේන්න තියෙන්නේ සැපය සැපයි තමයි නමුත් ඒක දුකට මාරු නිසා දුකයි. දුක දුකයි තමයි නමුත් ඒක සැපයට මාරු නිසා ආර්ය විවහරේ දුකයි. සැප දුක දෙක නැති තැන විඳමනක් නැහැ. සැප දුක දෙක නැත්තම් විඳනයක් නැහැනේ. නිසා ඒකට දෙන්න තියෙන්නේ ඒක නොවිඳිනා සුඛයක් කියලා. අවේදිත සුඛ කියලා. ඉතින් ඒක ඔය මේ ආරිපුත්තු ස්වාමීන් වහන්සේ විචාර කරනකොට තේරුම් සංඛ්‍යා වචනමක් කවලු සාංශ අවේදිත නම් ඔකට ඇයි සුඛ කියන්නේ කියලා. විඳින්න බැරි නම් සුඛ කියන්නේ. ඒකට ආර්ය විවහරේ කියන්නේ වේදිතයක් නම් දුකයි. මොන්නව හරි වෙන්න පුළුවන් නම් වෙනස්කම නිසා තමයි විඳින්නේ. දැන් අපි උණුසුමක් දකින්නේ සීතලක් හැප්පුණොත් නේ. උණුසුම උණුසුමට හැප්පුණාට දැනෙන්නේ නැහැ. කල් දෙකක කළු පාට තියෙන්නේ අපිට සුදකට පසුබිම් වෙලා. කම්පන ගතිය පේන්නේ නිශ්චල ගතියකට පසුබිම් වෙලා. හැම දෙයකම කන්ට්‍රාස්ට් එක තියෙන්නේ. වෙනස නිසා තමයි අපි දකින්නේ. ওই දෙක නැති තැනට ගියාම ගැටුමක් නැහැ. ඒක තමයි ආර්ය විවරයේ සුඛය කියන්නේ. එතකොට විඳින්නේ නැතිකමමයි. වෙනස්කමකට බහ වෙන්නේ නැතිකමයි සුඛය කියලා මෙතන ගන්න තියෙන කියලා තමයි සාරිපුත්‍ර සංස මතක් කරලා තියෙන්නේ යමක් විඳිය හැකිනම් ඒක වෙනස් වෙන සුළු. ඒ වෙනස් වෙන සුළු දේ කවදාකවත් ආර්ය විවරය හැටියට මමේ මාගිය කියලා බදාගන්නේ නැහැ. ඒ මොකද ඒකේ තියෙන තුච්ච ගතිය නිසා ඒක වෙනස් වෙන සුළුයි. ඒක නීචයි. නොවේසචනතේක පෙන්නනවා මෙහෙම සාමාන්‍ය තේරුම් ගන්න පඨවි ආපෝ තේජෝ වායෝ කියන වට ස්වභාවික ලක්ෂණ තියෙනවා. පඨවි ගතිය ගොරෝසු සහ සියුම් ගතිය වෙනස් අතර වෙනස් වෙනවා. බර සහ සෑල්ලු ගතිය අතර වෙනස් වෙනවා. මෙලෙක් ගතිය සහ තද ගතිය අතර වෙනස් වෙනවා. උණුසුම තේජෝ ධාතුව උණුසුම සිසිලස අතර වෙනසක් වෙනවා. ආ වායෝ ධාතුව කම්පන සහ නිශ්චල ගතිය අතර වෙනසක් වෙනවා. ඊගාවට ආපෝ ධාතුව වැగిරෙන සුළු ගතිය සහ බන්ධන ගතිය අතර වෙනසක් වෙනවා. ඒක වෙනස් වෙනකොට තමයි අපි කියන්නේ මේකේ ආපෝ වැඩි තේජෝ වැඩි වායෝ වැඩි කියන්නේ නමුත් එතන ස්ථාවරයක් නෙවෙයි තියෙන්නේ. කේවල තත්යක් නැහැ. වෙනස් වෙන සුළු ගතිය. නමුත් මේ හතර තේරුම් ගන්න පුළුවන් කියන්නේ අවකාශ ධාතුව තේරුම් ගත්තා සදා තමයි. අවකාශ ධාතුව කියන්නේ පරිච්ඡින්න ධාතුව කියලා අරවක් කොටු කරලා තියලා වෙන් කරලා තියෙන දේ. ආපෝ ධාතුවෙන් පඨවි ධාතුව වෙන් කරන්නේ මේ දෙක අතර වෙන අවකාශය ධාතුව. අවකාශය තමයි මේවා තැම්පත් කරලා තියෙන්නේ. ඒ අවකාශය දැනගත්ත දවසේ තමයි මෙව්ව අතර වෙනස්කම් තියෙනවා වගේම පටවිසා ආපව අතර වෙනසකුත් තියෙනවා මැද තියෙන අවකාශය. අවකාශයේ යමක් නැති නිසා කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. අවකාශ කියන්නේ යමක් නැති තැන. වෙනස් වෙන්නේ නැහැ. නිසා රූප ධර්ම දිගේ නිවන විස්තර කරනවා නම් කියන දේ පටවියාපෝතේජ හොඳට තේරුම් ගත්ත දවසේ තේරෙනවා මුළු අවකාශයක් ගත්තාම පටවියාපෝතේජ කවදාකවත් 100ට එකක්වත් නැහැ තියෙන්නේ ඔගේ අවකාශය විතරයි. ඔය පේන්න තියෙන එක අල්ලගෙන තමයි අපි මේක නටන්නේ. ඒක හොඳටම තේරුම් ගත්ත දවසේ පේනවා වැඩි හැටියක් තියෙන අවකාශය. අවකාශයේ කවදාකවත් වෙනසකට ලක් වෙන්නේ නැහැ. කොහොමද ලක් වෙන දෙයක් නැහැ. වේදනාවට ගියාම සැප දුකට මාරු වෙනකොට දුකයි. දුක ස්වභාවයෙන් දුකයි සැපට මාරු වෙනකොට සැපයි. නමුත් සර්වඥයන්සේ මතක් කරනවා සැප දුක දෙකේ නිවන නැහැ. නිවන තියෙන අදුක්කම සුඛ වේදනාවේ සැප දුක දෙක මැද. ඒක විඳින්න බෑ. ඒක උපමාට කියනනම් ආස්වාදයේ හොඳට පීරාගෙන යන වෙලාවේදී දැනෙනවා. ප්‍රස්වාසයේ පීරාගෙන යන වෙලාවේ දැන ආස්වාද ප්‍රස්වාස දෙක මැද විඳින්න දෙයක් නැහැ කවුද දකින්නේ? කවුද දැක්කර කියන්නේ? කවදාවත් දකින්නේ අපි දකින්නර හොඳට පීරගෙන යන ආස්වාසයේ අන්තිමයි ප්‍රසාර හොඳට ආස්වාද ප්‍රසාරයේ පැය ගණන් දවස් ගණන් අවුරුදු ගණන් බලනකොට මොකද වෙන්නේ මේක තැම්පත් වෙනකොට තැම්පත් වෙනකොට අවකාශයට තමයි යන්නේ යන්නේ කොහටද විඳ ගන්න බැරි දැන්න ඉතින් යනකොට තටමනවා ආනපන නැති වුණා, සතිය නැති වුණා, දාඩිය දානවා, වෙවුලනවා, බය වුණා, নানা ආකාර තියෙනවා. ඒ නිසා අපි අර නිවනට කිට්ටු කරන එනකොට සාහලවනවා. මොකද ඒ සැප දුක දෙක මැද අදුක්කම සුඛ කියලා එකක් තියෙනවා. ඒක පුරුදු කරව බැලුවොත් අපි දවසේ වැඩි වෙලා වෙන්නේ අදුක්කම සුඛේ. ඔය සැප හරි දුක හරි තියෙන්නේ දවසේ විනාඩියයි දෙකයි. ඕකම තමයි අරකට දාගෙන හිතෙන් දාගෙන අරක වණ කරගන්න. වැඩි හරියක් අපි ඉන්නේ අදුක්කම සුඛේ ඒ තරම්ම මෝඩකම ඉන්නේ අපි. නොදැනුවත්කම ඉන්නේ. සැප හොයා යන ගමන නිසා දුකයි හම් වෙන්නේ සැප දුක දෙක එකතු කරලා බලුවත් දවසෙන් 0.5ක්වත් නැහැ. 95කින් අපි සැපද අදුකම සුඛේ වෙලාටදී පත්තරේ බලන. ඊට කයිවාරු ගන්න. ටෙලිවිෂන් බලන. නව කතා බලන මොකද? මේ නිකන් ඉඳලා. ඒකල කියනවා මට ඉක්මනට නිවන් යන්න ඕනේ. අර නිවන දෙනකොට මොන හරි කුණු කන්දලක් දාගන්න. විවේක වෙනකොට ඒක කරබනින්න දන්නේ. අල්ලපු දත් එක කතා කරනවා, රේඩියෝ එක දාගන්නවා, පාළුයි කියනවා, පත්‍රේ බලනවා, විනෝදගමයි යනවා. අර විවේකී ගන්න බෑ. ඉතින් කොහොමද මේ අර මී හරක වතුරට අදින වාගේ නිතරම සැපර දුකට එළවන මේ හිත අදුක්කම යුකිට ගේන්න පුළුවන් ගේන්න දෙයක් නෑ තියෙන්නේ අදුක්කම දුකට මොන මෝල් වහන්සේට පිළිගන්නේ. ඒක අහපු ගමන් කියනවා හරි පාළුයි ඒ ගුරුවරත් එක්ක භාවනා හරියන්නේ ඒ භාවනා මැදත්තානේ හොඳ නෑ. මෙතන භාවනා හරියන්නේ කියලා අදුක්කම සුකේනකොට මොනවා හරි පෑදීතියට පොරදී දාගන්න. සංඥාවෙත් ඕක තියෙනවා. සංස්කාර වලක් තියෙනවා. විඥානෙත් තියෙනවා. ඉතින් රූප පැත්තේ වේදනා පැත්තේ හරි ලේසි පෙන්ලා දෙන එක. එයාට යනකොට ওই හැම එකේම ওই පළතුරේ ගැලවෙන පස්සේ මැද මදයක් තියෙනවා. අපිට ඒක දැනিলা තියෙන්නම බංකොලොත් භාවයක් විදියට. දැනিলা තියෙන්නම ව්‍යසනයක් විදියට. මහා දුකක් විදියට. නමුත් එතන තමයි මේ හොයන දේ තියෙන්නේ. ඉතින් අපි ඒක බලන්නේ බැරි වෙච්ච වෙලාවට තමයි. අහලා අහලා. ඉතින් අර මේ සූෆි මාස්ටර් කෙනෙක් ඉඳලා තියෙනවා මේ නස්රුඩීන් නසුදින් හේර අපේ අන්දරේ වාගේ. රාජකීය විහිළු කරන මිනිසෙක්. හැම හොඳ දැනුමක් තිබිලා තියෙනවා. මුල්ලා. දවසක් මුල්ලා මේ හැන්දෑවි ලයිට් කනුවක් අට හොයනවලු හොෝගාල. ඉතින් යාළුවෙක් කයලලු පුළ මොනවද කරන්න කියලා. ඊට පස්සේ මේ යතුරු නැතිලා කියලා. ඉතින් අර මිනිස්සත් හොයනවලු දැන්. ඉතින් හොයලා හොයලා පලාතේ තනකොළ තනකොළ ගහ ගන්න බන්නනවා. ඉතින් අර මිනිස්සු ඇහුවලු මුල්ලා කොළ පාට මොන පාටද මේක මේක කළු පාටයි. මොකේද ගැට ගහතේ නූල් කැල්ලක් ගැට ගහලා ඉතින් ඔක්කොම විස්තරේ කිව්වලු. ඉතින් අරයන් ආදරයට කරු කරලා හර කරනවා. ඉතින් හොඳටම රෑදැයි. ඉතින් සවලු ඔයාන වෙන කොහෙද මුල්ලා මේක නැති උනේ කොතනද කියලා. නැති උනේ නම් කාමරෙදි කිව්වා. ඊට පස්සේ ගොල්ලෝ ගිය මිනිස්සෙක් යකෝ ඉතින් මෙතන මොකද කරන්නේ? ලයිට් තියෙන්නේ මෙහෙ විතරනේ කිව්වා. කාමරේ කරුවලයි කිය. අපි සත්‍ය හොයන්නේ එලි පහළ තැන්වල දිලිසෙස තැන්වල ලක්ෂ ගණන් සෙනගින්න තැන්වල. කවදාකවත් උතන නැහැ. සත්‍ය තියෙන්නේ අඳුරු ගුහාවේ. තනිකමේ පාලුකමේ. ඉතින් අපි අර මුල්ලට hina වුණාට අපි කරන්නේ දිලිසෙන දේවල් වල තමයි හොයන්නේ සත්. කවදාකවත් ඒක නැති බව විතරක් මතක තියාගන්න. වැඩි සෙනගක් යනවා නම් ඒ කියන්නේ මේ ගෝසාවම කන්න මොනවා හරි තමයි. සත්‍යය තියෙන්නේ මේ පාළු තැනක. මේ නැති වෙච්ච තැන ඉපා. යතුරු හොයන්න උදේ වෙනකන් හෙවත් වැඩක් තියෙනවා. උන්නෝය තෙලවත් තියෙන. අපි හැම වෙලාවෙම මේ සෙනග කරන දේවල් ඉතින් පිටිපස්සේ පිටිපස්සේ ගිහිල්ලා බලනකොට මේ තියෙන එක වටේ තමයි කරකෙලා තියෙන්නේ. නමුත් ඒකට කවදාකවත් යන්නේ මොකද අපි හිතන්නේ නිවන කියන්නේ දිලිසෙන හොඳ රත්තරන් සද්දයක් ඇහෙන මොකද්දෝ දිව්‍ය ලෝකයක් හිතන්නේ. අවේදිත සුඛය කිව්වම එන බංකොලොත්කමක් ඉතින් ඕකට තටවන්න ඕනේ. ඉතින් අවේදිත නම් මොකටද ඔක ලබාගෙන කියලා ඊට වැඩිය හොඳයි ඔය සායි බබා පිටිපස්ස යන එක. මොනවා හරි හම්බ වෙන අලු ටිකක් හරි. ඉතින් කොහොම මොකක් හරි හොය යනවා. අනේ මේ සායි බබා තරහ ඉඳපම මයිත් එක මම මේ වචනෙට කිව්වට ඔක්කොටම ඕන කරලා තියෙන මැජික් මිසක් ආ. අවේදිත සුඛයක් නෙවෙයි. ඒ නිසා වැඩි අවේදේසු ගැන කතා කරන්නේ කතා කරොත් භාවනා මධ්‍යස්ථාන වහන්න වෙනවා. උගව දෙනකොට ඕන කරන්නේ විඳින්න gedera කියලා පවුලට කියන්න පුළුවන් જાති අල්ලගෙන ගෙනියන්න මොන එකක් තියෙනවනම් පැකට් එක දාලා එහෙනම් කීයක් හරි සල්ලි බඳි. ආ දැන් නියම කොහොමද පාවි ප්‍රතිපදාවක් තියෙනවද කියලා තියෙනවා. ඉතින් පළවෙනි කියන්නේ දුක්ඛ සත්‍ය තුලින් නා. ඉතින් හැටයන් කොට තමයි. එනිසා මේ අපේ රුචියට හරි ගියයි කියන්නේ කෙලුණා තමයි. වැරදුණයි කියන්නේ හරි ගියා තමයි. එච්චරයි. මේ භාවනා ජීවිතේ වරදිනවා, ලෙඩ වුණා, කම්මැලි වුණා, භාවනා සවුත් වුණා කිව්වනම් නැවත නැවත හොඳට කලපිරිමැදව බලන්න ඕන. ඔතන තමයි තන. තන තනක හරි ගියා මට භාවනා හරි ගියා කියලා කිව්වනම් අය හොදලා ගන්න ගුවක් නැහැ. ගන්න මතයක් නැහැ. ඒ කියන්නේ ඌ මාන්නයක් වවාගෙන සතියක් තියනවා කියලා හිතාගෙන සමාධියක් තියනවා කියලා හිතාන බොරුවටම වවා. ඉතින් ඔය දෙකේ හැප්පෙනවා ඒකයි අපිට. හොඳේම තියන්න බෑ නරක තියන්නත් බෑ. නමුත් මේ සතිය හොඳටම වැඩෙන්නේ වැරදුනා. මට පෙරදුනා නරක වුණා කියේදීත් මේක දිහා බලන්න ඉන්න පුළුවන්. හොඳක්කුත් නෙවෙයි මේක වෙන දේ මනුස්සකම ගැන ඕක තමයි කියලා නොසැලී ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. වරදිනකොට සතිය නැති වෙනකොට සමාධිය නැති වෙනකොට සද්ධාව නැති වෙනකොට විනදේ. ඕක ඉතින් මනුස්සයන්ට වෙනවම සක ගස්කල් වල වෙනවනේ. හරි ඕක යයි. ඊගාට එන එකට කරමු කියලා යනවන නිවන තමයි. ආවේදිත සුඛය කියන එක තියෙන්නේ වෙනස් නොවන සුළු ගතිය. අපිට සාමාන්‍ය වෙනස් නොවන සුළු ගතියද කියහම අපිට වෙන්නේ මරණය. අපිට වෙන්නේ මහා පහළුයි මහා තනි මහා නිශ්චලයි මහා කිසිම නැහැ. නිකන් හරියට මේ මාළුවට ලුණු නැහැ. ඔක්කොම ටික තියෙනවා. කොහොම එකන්නේ? ප්‍රෙෂර් හදිච්ච මිනිහත් ලුණු දානකොට බයයි. ලුණ කොරන්නේ කන්න වෙන්නේ ලුණ නැතුව තමයි. ඒ නිසා ප්‍රෙෂර් හැදුන්නේ නැති උනත් කමල ලුණ නැතුව කෑවට දෝෂයක් නැහැ. ඉතින් පොඩ්ඩක් කාලා බැලුවනම් මොනම කම්පන චංචල මොකක්වත් නැති පවුපින් දෙක නැති ඉබේ කෙරෙන අකිංචනං අනාදානං කියන එකත් ඒක තමයි කියවෙන්නේ. ඒ තැනට එනවා. හැබැයි මුලදී හුඟක් ප්‍රයත්න කරනවා. කරලා කරලා කරලා අන්තිමට මෝරනකොට gediyak කිරි වැදිලා ලොකු වෙලා එහෙමම විලිකුණු වෙනවා වගේ ඒක වැඩේ යන්න පටන් ගන්නවා. ඒක තමයි භාවනා ජීවිතයේ ඉහළම නැත්නම් විපස්සනා කියලා කියන්නේ කරන භාවනාවක් නෙවෙයි කෙරෙන භාවනාවට ඉඩ දීලා යන්නයි. ඒකෙදි මේ දුක නැති එකක් නෙවෙයි තියෙන්නේ. දුක තියෙනවා ඕක මට වෙච්ච දුකක් කියලා කනගාටු වෙන්න දෙයක් නෑ. දන්නව දුකක් ආවම සැපකුත් එනවා. ওই දෙකම තියෙනවා නම් තාම කිට්ටු කරලා නැහැ. ওই දෙකම නැති විවේක තැන තමයි ගමන තියෙන්නේ කියලා දුක වෙනකොට දුක දුක වශයෙන් දන්නවා, සැප වෙනකොට සැප සැප වශයෙන් දන්නවා. මැද පාරේ අනේකයි තියෙන්නේ. කියනකොට නම් හරි ලේසි. ඒකට කරනකොට කොයි කෙනත් කිඳිරි ගන්න. සාමාන්‍යයෙන් අවකාශයෙන් ගිහින් තාම අපු වෙනවනේ. අපි අවකාශයක් කියන එක තාම තීරණය කරනවාද කියන්නේ. රූප ධර්ම ගැන කතා කරනවා නම් අවකාශ ගැන කතා කරනවා. වේදනා ගැන කතා කරනවා නම් අවේදේශ සුඛය ගැන කතා කරනවා. එතකොට නසඤ්ඤ සංඤිනෝපිය සංඤින විභූත සංඤී එවං සමේතත් විභූති රූපං සංඥානි දානානි පංච සංඛාකේ දනක සංඥාවක් ගැන කතා කරනවා ඒක මේ සාමාන්‍ය ලෝකයේ තියෙන සංඥාවක් නෙවෙයි විසඤ්ඤ ගතියකුත් නෙවෙයි අසඤ්ඤ ගතියකුත් නෙවෙයි සංඥාවක් නැති බව සංඥාවක් දන්නවා ඒක හරි අමාරුයි විස්තර කරන්න. නමුත් බුදුහාමුදුරුවෝ කොහොම හරි ඕක වචෙන්ද දාලා තියෙනවා. සංස්කාර වලත් තේරෙනවා මමට කිසිම චේතනාවක් නැහැ. නමුත් මේක යනවා මම මේ බව දන්නවා. ඉස්සර මම නොදැන හිටියා දැන් ඒ නිකන් ඔටෝ පයිලට් එකෙන් දාලා යන බවට ඒකත් එක විදිහේ විසංඛාර ගතියක්. ඔය බුදුරජාණන්සේ මේ පළවෙනි උදානයේදී කතා කරන්නේ අනේක ಜಾති සංසාරං සන්දා විසං අනිපිසං ගහකාරං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනා. ගහකාරං දික්තෝසි පුනගේයස් නකහසී. සබ්බාතේ පාසුකා බග්ගා විසංඛාරගතං චිත්ත. සංස්කාරයන්ගේ විසංඛාර වුණා හිත. හැබැයි හිතක් තියෙන්න බෑ එහෙම. නමුත් හිතක් තියෙනවා මෙතෙත් තිබුණ සංස්කාර වල අඩුම මට්ටමේ. ඒක ඒක විසින් නඩත්තු කරන්න පුළුවන්. නිින්ද නඩත්තු කරන්න පුළුවන් තියෙනවා ගතිය. ඒ වගේ හුස්ම ගන්න පුළුවන් අඩුම ගතියක් තියෙනවාගේ යනවා තේරෙනවා තමයි. නමුත් කිසිම දෙයකින් Taman අනන්නේ නැහැ ඒක. පැහැදිලිට බොරදී එකතු කරන්නේ අනාකූල ප්‍රවාහය ආකූල කරන්නේ ඒක දිහා බලාගෙන ඉන්නකොට තව තව සංස්කාර සමතේකට යනවා. අන්තිමට විඥාණයට යනකොට කියන්නේ අනිදර්ශන විඥානය කියලා. විඥාණය යමක් නිදර්ශනය කිරීම තමයි විඥානයේ පුරුද්ද. කාගරි කුණු කන්දලක් අරගෙන ඒකට මේ මේ පිළිඹු කරන එක. පිළිඹු නැතුව යන වෙලාවක්. නිදර්ශන කරන්නේ නැති වෙලාවක් එනවා. එතකොට මේ මමද විඳින්නේ මේ කාලේ මෙච්චර වෙලා ගියාට තන කොහෙද කියන මමද කියලා. ඉතින් ඒක පාරට Tamanට මතක් කරනවා පහුගිය ටිකේ මට මතක නැතුව නේද හිටියේ කියලා. මේකේ විස්තර කරන්න බැරුව නේද කියලා. අන්න ඒ වෙලාවට තියෙන විඥානය මොකද්ද එකක්. නින්දකුත් නෙවෙයි නින්දකුත් වගේ නමුත් නැවත නැවත එනකොට තියෙන ඕන්න දැන් නම් හිත යාගෙන ඉන්නේ එතන තමයි ගියාට පස්සේ මතක නැහැ ආයෙත් පේනවා. ඒක අටුවාවේ සඳහන් කරන්නේ මේ මුවෙක් පස්සේ එලවගෙන ගියොත් වැද්දෙක් විදලා ලේපාරයි මොකුරේ දිගේ ඉතින් කුරේ ඇනලා තියෙන එක දිගේ එලවන එලවන යන ලේපාරක් තියෙනවා. නමුත් ඊටපු ගමන් ලේපාර නැතරලා කුර දිගේ යනකොට මුවා ගලක් උඩින් දුවනවා කියන්නේ. ගල් පොත්තක් උඩින් දුවනවා. දුවල ගලට පයින් තැන කුරේ මඩ ටික තියෙනවා. ඊට පස්සේ දැන් කුර ලකුණක් නැහැ මඩක් නැහැ. ඉතින් වැද්දා දන්නවා දැන් මෙතනින් ගියා නම් මෝ එහා පැත්තේ යන්න ඕනේ කියලා මේ පැත්තෙන් බලපු තැනින් කෙලින්ම එහා පැත්තට ගිහිල්ලා ආයෙ ඊගාට කුරේ හොයා ගන්න හදන හදපු දාසේ දන්නවා මේක තමයි හරි කියන්නේ. නමුත් මේ අතරමැද මිගපද මිගපද වළංජන ක්‍රමය කියලා කියන්නේ වැද්දා ගෙස් කරනවා. ඌ මෙතනින් ගියාට මෙතනින් යන්න ඕනේ කියලා. ඒ වගේ තමයි භාවනා කරනකොට ගලට පොත්තට නගිනවා අපි දන්නවා. ඊට පස්සේ හිටියා දන්නෙත් නෑ, වෙලාව දන්නෙත් නෑ, මොකුත් නෑ එකපාරට ආයෙ 100ට එනවා. ඒ අතරමැද විඥානයක් තිබිලා තියෙනවා. ඒක නිකන් බිලිමෙමු කරන්න බෑ. කියන්න බෑ. බින්දද කියන්නත් බෑ. හැබැයි ગેප් එක තේරෙනවා. අර ධාතු මනසිකාරේ රූප අතර තියෙන අවකාශය වාගේ වේදනාවල තියෙන සැප දුක දෙක අතර මැද තියෙන මේකේ. එතකොට සරුවචනාචි මතක් කරනවා අපි දවසේ වැඩි වේලාවක් ඉන්න ඕන අනිදසන ස්වරූපේ. අපිට විස්තර කරන්න දන්නේ නැහැ. විස්තර කරන්නේ අපිට ලාභය ඕන කරන මතකේ පමණයි. අපිට ඕන කර දෙයක් හෝ ගහන්න ඕන දෙයක් හොඳට මතකේ හිටිනවා. ඒ සාමාන්‍ය අපි කෑවා බිව්වා කියන එක මතකෙට යන්නේ වැඩක් නැහැනේ. අපි විඥානේ තියෙන උඟක් කළාට ඒකේ. ඉතින් ඒක අගේ කරන්නේ නැහැ. අපි කොහොම හරි ඒක අවුල් කරගන්න බෑ. විචිත්‍ර කරගන්න බෑ. සිද්ධි බහුල කරගන්න බලන්නේ ඉතින් අඬනවා. අයියෝ මේක ඉල්ලුවට හම්බුනේ මේක නේ කියලා. මුකුත් නැතුව යන තාලට යන්න දුන්නොත් විඥානේ ගොඩාක් වෙලාවට වැඩගත්තේ නැත්තම් නිකන් පෙන්ෂන් ගියා වගේ මිනිහා නිකන් අවලංගු කාසියක් බාටපත් වෙනවා. ඔය යනවා. කවුරු රැවිල්ලද කිව්වනේ කරපඩියෝවෙක් වගේ. එසකොට මේ මනුස්සයා තුළ මතකයක් ඉතුරු වෙන්න දෙයක්වත් නැහැ. අරත් එක ගහපා දෙන්න දෙයක්වත් නැහැ. ගෙදර ගෙනියන්න දෙයක්වත් නැහැ. පෙට්ටි එක දාලා වඳ ගන්නට කරඬුක තැම්පත් කරන දෙයක්වත් නැහැ. ජීවත් වෙන්න ගන්න. ඉතින් ඒක මේ ආරණ්‍ය ජීවිතේ ඉන්නකොට නම් ඕන අපිට විස්තර කරතයි. ගෙදරක හිටියොත් ෂුවර් අතුවයි බැඳලා ගිහලා දානවා හිර ගෙදර. මේ මේ පිටසක්කොට. ඉන්නේ මොකද්ද වයර් මාරු වෙලා මේ ඉස්සරහගෙන මේ මොනම දෙයක් ගණන් ගන්න නැහැ කිව්වට ගණන් ගන්න නැහැ කියලා ඇදගෙන යනවා පිසන් කොටුවට. මේ වගේ තැනක හිටියොත් ඉතින් අනිත් කච්චත් පිස්සු ඉඳයි ප්‍රශ්නයක් නැහැ කවුරුත් දන්නවා. ඉතින් ওই මූණ දිහා ওই බලාගත්තද බලාගෙන ඉන්නකොට සැකයක් හිතෙනවා. ඉතින් ඒකට මේකට ආවේ ඉතින් કોઈ ප්‍රශ්නයක් නැහැ. සමහරුන්ට ඒක ප්‍රශ්න වෙනවා. ඔය සමහර ඉඳපු ගමන් ඕ වැනෙන්න පටන් ගන්නවා. මොකද වැනිච්චාම ඉතින් ආව අපරාධය සතුක් මරනවා වගේ වැනිච්චාව. ඉතින් ආව තියෙන විචාල පොළව හදලා තියෙන වැඩියක්. කෙලින් ඉන්නලා කෙලින් හිටපන් බලන්න කර බලන්න වට පිට බලන්න බලන්න. ඕන දෙයක් කරන්න බුදුහාමර ලයිසන් දීලා තියෙනවා. මොකද විඥානේ ඔතනින් ගැලවිලා යන්න හදනකොට අපිට ඕනේ පාර යන්නේ ඒක විතරක් මතක තියාගන්න. නිසා අනිදසන විඥානේ කිට්ටුක්නකොට මේ ප්‍රകൃතිය ඊගන් කියන්න බෑ. මේක විකෘති වෙනවා. මේක පාලනය කරගන්න බැරි බව තේරෙන්න පෙන්නනවා. මූණට දමලන්නලා පෙන්නනවා. උඹට ආණ්ඩු ශක්තියක් නැහැ. උඹට පාලනය කරන්න බෑ. ඔන්නෝක තමයි අනාත්මය කියන්නේ. ඉතින් අර අපි හිතන්නේ හිතු කියන දේ හිතු කියන්නේ හිතක් හදන්න හදන. ඒසුට වෙන්නේ දැඩිසේ මම ආයනේ වැඩෙන එක තමයි. කියන දේ හරි ගියයි කියලා කියන්නේ මම මගේ ආත්මේ මට ඕන විදිහට ගියා කියන දැඩි දෘෂ්ටිකට ලක් කරනවා. ඉතින් මේ දෙකම අල්ල ගන්නවා. සීලයක් වගේ තැනකදී කරන්න ඕන දේ කරන්නත් ඕන. විපස්සනා වගේ දේවල් දී යන්න ඇරලා බලන්න පුළුවන්කම තියෙනත් තමයි. මනුස්ස හිතට විතරලු ওই දෙකම කරන්න පුළුවන්. තීසං හිතට බෑ දෙවියෙකුට බෑ බ්‍රහ්මයෙකුට බෑ. ඒකයි මනුසාත්ම භාවයේ තියෙන වටිනාකම. නමුත් අපි මේකට නම් වනන් දීලා අර කොහොඳයි මේක හොඳයි කියපු ගමන් අපි දර්ශනේ පැත්තයි බලන්නේ. චිත්‍රේ පැත්තයි බලන්නේ අනිත් පැත්ත බලනකොට පිස්සෝ කියලා හිතනවා. ඔළුව නරක් කළයි කියලා. මුත් අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන වෙලාවේදී 45 අවුරුද්දක් බුදුජානනාතේ වැඩ කරන වෙලාවේ කිසිම දෙයකට බුදුහන්තු වග වෙලා නැහැ. කළ යුත්ත කරනවා. මංසා ගෑණියෙක්ද පිරිමියෙක්ද මොකක්වත් නැවුනාතේ දකින්නේ මං කියන බණ තේරුම් ගන්න පුළුවන් ගව් ගණන් දුර ගිහිලා හරි මිනිහට සරණ වෙනවා. මේ ළඟ අල්ලපු ගෙදර හිටියත් තේරුම් ගන්න බෑනේ. ඊයත් එක්ක ඉච්චර හිතනක් කර ගැනීමක් නැහැ සරුවත් යනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ පහසු තැනින් කරගෙන යන්න. යථාභාකණං විපස්සනා මිනිසු බැරි දේවල් අල්ලන්න යන්න එපා බෑ. පහසුදී කරගෙන යනකොට හිතේ මේ අර මේ කර්මණී ගතිය ආවට පස්සේ ඌරු ආවට පස්සේ හිතා ගන්න බැරි වැඩ කරතයි. ඒ නිසා පහසු දෙනින් ආනාපානේ නැහනේ. ශරීරය දිහා බලන්නේ. ඉන්නකොට ආනාපානේ පේනවනේ යන නැත්තම් ශරීරය දිහා බලන්නේ. සක්මන් කරනවනේ ඌ ගැඹුරු ධාතු මනස්කාරය මොකුත් උනේ නිකන් ඇවිදිනවා. ඒකට හිත ගියා නම් යටි කයට හිත ගන්න. යටි කයට හිත ගියා නම් වමේ තියෙන කොට දකුණ අමතක කරලා. ඒකල බලන ඔන්න එතකොට ධාතු මනසිකාට එනවා. අපිට අර ගැඹුරට බහින්න බෑ. පුළුවන් තනේ ගොරෝසු තැන ඉඳලා සියුම් තැනට, දන්න තැන ඉඳලා නොදන්න තැනට යන ගමනක් තියෙනවා. ඒ නිසා හරීම මේ ගමන හරීම අතාර්කිකයි, හරීම සෙල්ලක්කාරයි. ඒ නිසා කෙනෙක් කවදාකවත් දෙන්නකොට කටරක් දාගෙන යන්න බෑ. තන්නේ ක්‍රම පෞද්ගලික මට්ටමේ යන්නේ කවදාකවත් හෙට යන්නත් බෑ යනවනම් දැන් කවදාකවත් වෙන තැනක බෑ මෙතන තමයි. මම දැන් මෙතන තමයි. ඒ ඒක ඒක පන්න ගත්තනම් කවුරු හරි හිතනවා නම් මෙතන වෙන තැනක මේ දැන් නෙමෙයි පස්සේ මම අතවලත් එක කියලා ඒ කවදාත් වෙන වැඩක් නෙමෙයි. කෙරෙනවා නම් මම දැන් මෙතන. එතකොට අකිංචනයි අනාදානයි ඒක මමත්වයක් වෙන්නේ දැන් ඉන්න මමත්වය අල්ලනවා. දැන් තියෙන මමත්වය අල්ලන්න දුර්ලභමක් විදියට. අපි දැන් කැන්සර් එකක් අල්ලගත්තා වගේ. කැන්සර් එක අල්ලගන්නේ කැන්සර් එක බවන්න නෙවෙයි මෙතන කැන්සර් එකක් හැදෙනවා. මෙතනයි කැන්සර් එක තියෙන්නේ මේ දැන් තියෙනවා කියන එක අල්ලගත්තා වගේ රෝග ලක්ෂණේ අහුණා දැන්. රෝග ලක්ෂණේ අහුණොත් තමයි ප්‍රතිකර්ම කරන්න පුළුවන්. රෝග ලක්ෂණේ බලන්නේ නැතුව රෝගේ මොකද්ද කියලා දන්නේ නැතුව අපිට බෑ ප්‍රතිකර්ම කරන්න. ප්‍රතිකර්ම නෙමෙයි ඕන කරන්නේ. මොන වගේ රෝගයක්ද තියෙන්නේ කියලා දැනගන්න එකයි අපි මේ ඉතින් යාළුවෝ මිත්‍රු ලං කරගෙන හැම ධර්මයක් ලං කරගෙන සාකච්ඡා කරමින් මයිලඟ මොන වගේ අඩුපාඩු කන්න මයිලඟ මොන වගේ දුර්වල කන්න මයිලඟ මොන වගේ රෝග ලක්ෂණද තියෙන්නේ කියලා දැක ගන්නට කරන මේ අහිංසක ප්‍රයත්නක් මේක තියෙනවා. ඒක නිසා රූප ධර්ම ගැන කතා කරනකොට කියනවා රූප ධර්ම වල තියෙන්නේ අභ්‍යාගත පච්චපට්ඨාන කියන්නේ අරමුණු කරගන්න බෑ. මෝඩකම තිබුණොත් පේනවා. හොඳට බැලුවොත් එහෙම අල්ලන්න දෙයක් නැහැ. ඒ දෙක අතර තමයි විපස්සනා මාර්ගය තියෙන්නේ. නොදියුණු හිතට දෙයක් තියෙනවා. ගුලියක් තියෙනවා. එකතු වීමක් තියෙනවා. හොඳට විස්තර කළ ගැඹුරට ගැඹුරට කියලා බලනකොට දෙයක් නැහැ. කියන්නේ වතුර බින්දුවක් හරි අරනවා බැලුවොත් වතුර බින්දුව තියෙනවා තමයි. නමුත් ඒක සිද්ධි විදුරු කදාක දාලා අන්වීක්ෂකයට දාලා බැලුවොත් ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකට දාලා බැලුවොත් ඇතුළට යනකොට යනකොට යනකොට අද්‍රව්‍ය තමයි පේන්නේ. ඒක විද්‍යාඥයෝ විද්‍යාවෙන් පෙන්ලා දෙනවා. බුදුචානන්සේ කිව්වා මේ දෙයක් තියෙන්නේ කෑදරයට. දේවල් පිළිබඳ ආසාවක් නැති තැනට ඕක දිහා බැලුවට ඕකේ දෙයක් නැහැ. දෙයක් නැති වෙන්න දකින්න ඇතුළටම යන අරමුණටම ගිහිල්ලා බලනකොට බලාකුලක් ඇතුළට ගිහිල්ලා බලන බලාකුලෙ මොකක්වත් නැහැ. ඕනෙම අපි හිතන ලබා ගන්න ඉස්සලා රසාවක් කියලා හිතන රසාවට ගිහිල්ලා බලන්න ওই කියන මොකක්වත් නැහැ. ලැබෙන්නේ නැති තාක්කල් තමයි කෑදරකම තියෙන තාක්කල් තමයි මහා ලොකුවට මෙන ගියාට පස්සේ ඔය එකකවත් මොන්නම දෙයකවත් අපි ඔය හිතපු දෙ නැහැ. දෙයක් තියෙනවා. නමුත් අපි හිතන සිලිලාරේ නැහැ. ආන එක දකිනකොට ඉබේම විරංජ දෙවීමක් වෙනවා. හිත නිකන් මේ නිර්වර්ණ වීමක් මේ පැත්තකට ඒ කියන්නේ මේ බය ආද වීමක් නෝන්ජල්කමක් නෙවෙයි ඇති හැටිය දැකීම. එතකොට රණ්ඩුව නැති වෙනවා. බුදු දීපම් මට ගන්න ඒ මොකක්ද වැඩ නෙවෙයි රණ්ඩු කරන්න දෙයක් නැහැ. ඒ ගන්න ගෙනගත්තා වයි කියලා ගියාට පස්සේ ලැබිච්ච චිත්තක්ෂණ ජීවත් වෙනවා. මේ දිවදි කරන අරක ලැබේ මේක ලැබේ කියලා බලාපොරොත්තු වෙනවත් නෙවෙයි ලැබිච්ච දේ ගැන සාප කරනවත් නෙවෙයි මේ තමයි ලබාවපන් හැටි තමයි බබා හම්බෙලා තියෙන ওই බබත් එක්ක ඉන්න එකයි තියෙන්නේ. ඒකයි විපස්සනා. කියන්නේ හුස්ම හුස්ම වැට පැත්ත තේරුණා නම් වාඩි වුණාට පස්සේ ඒ හුස්ම මාර්ගයට අවහිර කරන්න එපා. හුස්ම ටිකට ඉබේ වැටෙන්න අරින්නේ ඒකට හොඳම වැඩ තමයි මේ ශ්වසන පද්ධතිය ඇද කරන්න එපා. බෙල්ල හදන්න එපා. මෙහෙම කරන්න. එතකොට හුස්ම ගන්න එක ග්‍රෝස් ක්‍රෝස් ගන්න පටන් ගන්නවානේ. එහෙම නොවි හුස්ම මාර්ගය කෙලින් කරලා දෙන්නේ කියන. උජුං කායන් කියලා කියන්නේ කය ඍජුව තියාගන්න ඕනේ හුස්ම ටික වැඩේ. නින්දර කියලා අපිට ඔය ඇද වෙච්ච ගාමනේ ගොරවණේව හැමෙන්නේ. ඒ නිසා Taman දන්නවනම් හුස්මේ හිත යන්නේ කියලා ඒ හුස්ම මාර්ගය ශෝෂණ මාර්ගය ඇද කරන්න එපයි. උජුං කායන් කියලා කියන්නේ යටි කය විදියට පුටුවක හිටියත් ආසනෙක හිටියත් උඩු කය කෙලින් තියාගන්න ඕනේ. මොකද අපි වැඩ කරන්නේ වායෝ පොට්ටබ්බ ධාතුවත් එක්ක. ඒක යන ට්‍රැක් එක උලං මාර්ගයේ ඇද කරන්න එපා කියන එක තමයි යෝගෙන් ප්‍රායෝගිකව ගන්න තියෙන්නේ. දැන් අවසරයි දැන් ඔහොම දුවන පස්සේ ඉතලක් අය මේ භාවනා කරන්න ගියාම මේ පපුව පිළින් කරන් ඉන්න හදනවා. කරලා කොන්දේ මාරුත් හදාගත්ත කට්ටිය ඉන්නවා. අනිත් ඒවා තමයි මේ ස්වභාවිකව භාවනා ඉතලක් අය දිනන නිකන් මේ වෙල්ල ඔළුව කොට ඇදගෙන මේ ඇලලාගේ පේනවා. ඒක හදන්න ගියොත් භාවනාව නෑ ඒක නිසා ඉඳගෙන ඇස් දෙක වහගන්නේ බලන්නේ. ඇද ඔක්කොල බලන්න බෑනේ. තමන්න තියෙන්නේ හුස්ම ස්වභාවයෙන් වැටෙන්න ඕනේ. හුස්මට බාධා වෙන්න බෑ. ඒ කියන්නේ තමන්ට ස්පාසු නැති තැනකින් පටන් ගත්තොත් භාවනාව හුස්මට යන්නේ. අර ස්පාසු නැතිකමට වේදනාවට දුවනවා. කය සමබර කරගන්න. කය සහ ලුකුතාවක් කියන්නේ ලිහිච්ඡ ස්වරූපෙන් තියාගන්න කියලා. දඬු කඩේ ගැහුවාගේ මෙහෙම කරන්නත් එපා. එහෙම කෙරුවට ඉන්න බෑ. ටික වෙලාවකින් ආයේ නිකම් ඕ උලන් ගියා වගේ ඕක ඇවිල්ලා තමන්ගේ අර ස්වභාවික දෙයට යනවා. ඕකේදී අර යෝග ව්‍යායාම කරලා විනාඩි 15ක් 20ක් යෝග ව්‍යායාම කරුවා නම් රජ යෝග අන්තිමට සවාසනය කියන එකක් උගන්වනවා. සවාසිනී කියලා කියන්නේ මලකුණක්සේ. මලකුණක්සේ ඉන්නකොට තමයි මලකුණ තියෙන්නේ කිසියම් දැඩි මස් පිටු නැහැ. ඒක තමයිලු හොඳම රිලැක්සේෂන් එක හොඳම විදහාස වීම. ඒ නිසා කරන්නේ ඇඟ මෙම උඩු ඇල්ලෙන් ඉඳලා අත් දෙක උඩට යන කකුල් දෙකත් උඩට යන දඩඩු කරනවා ඇඟ. දඩඩු කළා එහෙම ඩක්කාල වැටෙනවා. වැටෙන්නලි වල එහෙම ආයෙ හරි ගියේ නැත්නම් පදම ආයෙ දඬු කරලා එහෙම කඩා වැටෙනවා. කඩවෙන්න හිටියම ඒක තමයි ඒ ඔය කියන විදිහට බෙල්ල ඇද වෙලා එයාගේ ප්‍රകൃතියට වැටෙනවා. වෙනුවට පස්සේ ওই මලකුණක් වගේ එනවා. ඒක විනාඩි 5ක් විතර ඉන්නකොට හොඳට තේරෙනවා මේ මේ ශක්ති ඇවිල්ලා හොඳට ඇඟ සමබර කරනවා. ඉතින් පරියන්කට ගිහිල්ලත් හොඳට බලන්න ඕනේ තමන්න දෙන්න පුළුවන් සම්බරකම, දීචකම දීලා එයා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් යාට අර ආව පැලසට ගියාම වගේ කිරිලි කැදල්ලට ගියා වගේ එයා හරි බරි ගිහිල්ලක් කරගන්නවා. පේන හරි පරි ගහිල්ලකුත් වෙනවා හිතේ හරි පරි ගහිල්ලකුත් වෙනවා. ඒ දෙකම අවශ්‍යයි. ඒ දෙක ගුරුවරයාට කියන්න බෑ. ඒ වගේම කැම කාලා ඉන්න වෙලාවක එක විදියක්. කැම බඩගින්න ඉන්න එක විදිය එක එක විදි තියෙන. කොහොම හරි ඒ කැරල් කැදල්ට ගිය කිරිල්ලියක්. එහෙම නැත්නම් පැරසට ගිය හාවෙක්, උතුරුලට ගිය පොඩි බබෙක් ඒ අම්මගේ ඇඟ තුල හැඩ ගැහිල්ලක් කරනවා. අම්මා තියාගත්ත ක්‍රම මේ හරියන්නේ නැහැ. ඌ හැඩ ගැ. ආන්නේ හැඩ ගැහිල්ලට ඉඩ දෙන්නේ නැතුව අපිට ඇඟ අමතක කරන්න බෑ. එහෙම අමරෙට හිටියොත් නිතරම හිත යන්නේ අර මේ වේදනාව. ඒක නතර කරලා හුස්ම ට්‍රක් එක කෙලින් තියාගත්තට පස්සේ ඉතින් යා يعني ඇඟ ඇඟ විසින් නඩත්තු කරනවා හුස්ම ස්වභාවික වෙන්න ගන්නවා. ඊට පස්සේ තමයි මේක සංසිඳීමක් tempat ගතියක් එන්නේ. tempat ගතිය තුර තමයි අපි එන්නේ එන්නේ සියුම් වෙන ආනාපාන දිගේ හුස්ම සතිය සියු දැඩි කරගෙන දැඩි කරන දැඩි කරන යනවා. හුස්ම සියුම් වෙන්න වෙන්න දැඩි සතියක් අවශ්‍ය නැතුව ඉන්න බෑ. ඒක තමයි ආනාපාන සතියේ ਸਰුවත් යනස අපිට දීලා තියෙන අභ්‍යාසය. ජුංකායන් කියන්නේ හුස්ම උහුලන් මාර්ගයේ ශ්වසන මාර්ගයේ ඇද කරන්න එපා. ප්‍රകൃතියට යන්න දෙන්න කයත් දඬුකඩේ ගැහුවා වගේ හිර කරන්න යන්න එපා. සමබර කරලා ලිහිච්ඡ ස්වරූපෙන් තියාගන්න. ඉතින් ඒකට එක දවසක් භාවනා කරලා බෑ. ඒ කියන්නේ ඊට පස්සේ ධාතු ස්වභාවය අනුව වෙනස් වෙන්න ඉස්සලා අපි අමෝරාවක් තාගත්තොත් තමයි අමාරු. ඒක දෙන්න එපා. ඒක අපි මෛත්‍රී කරන්න. ඒකට මෛත්‍රී කරන්න අපි කරත්තේ ගුණා බඳිනවා නම් ඒක පහසුවට ගුණා හිතේ නැත්තම් උට බරා දෙන්න බෑ. එනිසා ඒ ගුණා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. නැතුව මේ මේ මේක මේ බරයට පන් කියලා බෑ. උට පුණක්කො ටික උට මේ නාම කැම ටික දෙන්න ඕනේ. නැතුව මේ දරුවන්ට කන්න දෙන්න ගුණාට දීලා බෑ කියලා අපි හම්බෙන්න සේරම දරුවන්ට දුන්නට හරියන්නේ නෑ. ඒ කරත්තේ ඒ ගාන්ධිතුමා කිව්වේ තමන්ගේ ශරීරෙට බూరు සහෝදරයයි. මේ මගේ බూరు සහෝදරයා කියන තාලයට තමයි මම වැඩ කරන්නේ. ආරාධනාවක් එහෙම කරනකොට කියනවලු මං එඤ්ඤං බూరు සහෝදරයා ඉඩ දුන්නොත්. කොයි වෙලාවෙ හොනව කරයිද දන්නේ එකට නිපා එකට උපන් සහෝදරයා. හැබැයි බూరుවා. කරන්නේම මොටල වැඩ. ඉතින් නැතුව කරන්න බෑනේ ගෑණිත් එක්ක කතා කරන්න. පස්සේනේ තමන්ගේ කරා. තමන්ගේ ගන්නත් එක්ක ජීවිතේ. ඒක හදාගන්න බැරි මිනිහට කවදාකවත් නිවනකුත් නෑ, රස්සාවකුත් නෑ, මොනම දෙයක් කරන්න. ඒක දන්නවනේ පොඩ්ඩක් ලෙඩ වෙච්චාම අපිට වෙනදී. නිසා පුළුවන් තරම් මේ බෝරු සහෝදරයා ෂේප් එකේ ගෙනියන්න. ඒකට උජු කය තියෙන තියන්න ඕනේ. ඇඟ හොඳට සමබරව අපි ඇඟට මෛත්‍රී කරන්න ඕනේ. ඇඟත් එක්ක යාළු වෙන්න, ඇඟත් එක්ක හාද වෙන්න ඕනේ. ඒක අපි හුඟා දන්නේ මොකද අපි වෙලාවට මේ ඇඟෙන් වැඩ ගන්න ලිවර් මැෂින් එකක් වගේ. නැත්නම් ලිංගික උපකරණයක් වශයෙන්, එහෙම නැත්නම් මේ ලස්සන දක්වන එකක් වගේ. නැත්නම් මාන්නේ දක්වන්න. ඒත් භාවනාවට යනකොට ඒකට ස්වභාවයෙන් වැඩ කරන්න ආරින්න ඕනේ. ඒකම ඔය පිටරට සුද්දන්ට භාවනා කියන්නේ බිමේ ඉඳ ගන්න එකයි සපත්තු සෙරපතු ඉන්න එකයි. ලොකුම භාවනාව කවදාකවත් නෑ මුළු කපට ජීවිතේ කවදාකවත් සපත්තු නැතුව ඉඳලා නෑ. කවවම දාකවත් බිමේ ඉඳගෙන නෑ. ඉතින් උන්ද මේ ලොකුම භාවනාව තමයි භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා සෙරප්පු සපත්තු ගලවලා දාන එකයි බිමේ ඉඳ ගන්න එකයි. අපිටත් ඒ වගේ තමයි අපි කවම කවදාකවත් මාත් එක්ක මම ඉඳලා නෑ. අපි හැම වෙලාවෙම අනුන්ට පේන්න V shape එක දාගෙන පුම්බගෙන නායෙන් බලාගෙන තමයි ජීවත් වෙන්නේ. අර මම සෙන්දෝ කිව්වා මිල්ලාගේ ප්‍රධාන ගුරුවරයාම ඔහොම ඉන්නවා. ඔ මෙහෙමවා ඉන්නේ. ඊට සුද්ධොත් එහෙම ඉඳලා සුද්ධ ඔක්කොම කොන් දැල්ලගෙන ඊට කෑ ගහනවා. කිඳිරි ගහනවා. තේල් ගහනවා. මම ඒක කිව්වේ මෙහෙම පේන්න ඉන්නවා කොට. කොටෙන් බලනවා කවුද ආන්නේ කෙලිමි. පැය ගණන් ඉන්නේ ඊට කොන් දානවා. ඉතින් ඒක ඒක තමයි අපි පළවෙනි භාෂාවසේ ගියාට පස්සේ ප්‍රේමසිරි ස්වාමීන් වහන්සේ කිව්වා අපිව ටීවී කරන්න ගත්තා. දවස් 10ම ටීවී කරන්නම් කිව්වා. මම කෙරුවට කමන්නේ මාව ගන්න නැතුව මගේ ළඟ ඉඳලා ටීවී කරන්න කිව්වා. කට්ටිය පේන්නේ මගේ තරහක් නැහැ කියලා. ඉතින් අනිගොල්ලෝ ඉතින් කරබන් හිටියා. ඊට පස්සේ මම ඒ කට්ටිය කිව්වා ස්වාමීන් වහන්සේගේ අවස්ථාව ගත්තා කියලා. පේවිතිරි අහුණා. ඊපස්සේ මම ස්වාමීන් වහන්සේ ඉන්න තැන ටීවී කාරෝ නැත්තර කිව්වා ස්වාමීන් වහන්සේ අවසර දුන්නා නම් මම තරහ නැහැ. හැබැයි මම කැමති නැහැ. මට ඒකට රංගපානකොට මයි වැඩි කරගන්න බෑ. ඒ නිසා මම ගත්තා. මම කිව්වයි කියලා කිව්වා. ඒක යක්ෂ වැඩක් නෙවෙයි. කියලක ඔයගොල්ලෝ මිහිහාවේ රඟපාන්නයි. නැත්තම් ධම්මජීවන්තික භාවනා කරන්න. ඔයගොල්ලෝ එක එකනා කියන්නේ මම ගන්න නැතුව අනික් කටේ ගන්නයි කියලා ඉවරනේ ප්‍රශ්නේ. ඔක්කොමලා කියන්නේ ධම්මජීවන්ලෝ කියපු එක මම ගන්න එපා අනික් කටේ ගන්න කියලා. ඉවරනේ. ඒකලක මුඛයක් හරි ටෙලිවිෂන් එකේ කැමරාවට ඉන්නවනම් ඒක භාවනා කරන්නේ නැහැ කියලා විතරක් කියවයි කිව්වා මෙහෙම ඉන්න ගතිය. ඒ භාවනාවනේ. භාවනාව යනකොට ඔය මෙව්වක් කුඹාගෙන විවිසන පාන්න වෙලාවක් නැහැ. ඇඟ ඇතුළට නැඹුණට පස්සේ මේක මෙයාගේ ස්වරූපෙට යනවා. ඒක කැමරාවේ පෙන්වන්න බෑ. පෙන්නකොට අල්පදායන්න වාගේ රැක් කෙරිලා මං කියන්නේ ඒක හොඳයි කියලා මං කියන්නේ ඒක දක්ෂ කියලා නමුත් වැඩේ කෙරෙන්නේ එහෙමයි. වැඩේ කරනකොට අපි අපේ ප්‍රകൃතියට එනවා. ඒකයි මේකට පටිසල්ලාණේ කියන වචනේ පාවිච්චි කරේ. රහස්‍ය ස්ථානික සිට නැගිට්ටයි කියලා බුදුහාමර කරා. ඉතින් මේ වැඩේදී අපිට ඒ වැඩේ කරන්න ඕනේ. එහෙම කරන කට්ටිය ළඟ හිටියද ඒකේ පැටලෙන්න දෙයක් නැහැ. මොක කවුරු හරි කියනවා නම් මෙහෙමයි මෙහෙමයි වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ කියන්නේ මේ මේ චිත්‍රපටි වලට භාවනා කරනවා මිසක් භාවනාව නෙවෙයි. භාවනා කරන ඕඩම භාවනා මධ්‍යස්ථානට යන්න මේ බුද්ධි යන එකයි බුදු වෙන එකයි අතර තියෙන සම්බන්ධකම. බුද්ධි වාගේ තමයි අතට ගියාට පස්සේ එක්ක එක්ක බුද්ධි වෙලා එක්ක බුද්ධි වෙලා. ඒ බුද්ධිය ගත්තට පස්සේ වැක්කෙනවා. බුදු වුණාට පස්සේ කෙලින් හිටියා. අපි හිතන්නේ එහෙමයි. නමුත් ඕවාගේ පටලවිලා තියෙනවා. ඒ නිසා භාවනා කරන්න ගියාට පස්සේ අපි ළඟ අර භාවනා පිළිවන් තිබුණු අර මනෝ චිත්‍රය ඒක ඇද වෙලා යනවා. ඒක තාලෙන් පවත් ගන්න බෑ. හැබැයි හැම වෙලාවෙම කියනවා පටන් ගන්නකොට උජුකයි කියලා පටන් ගන්න කියලා. අපි සිවුරු අඳිනකොට හැම සංඝයාටම කියනවා පරිමණඩල කියලා පිටවන්න. පරිමණඩල පිටවල අඳින්නේ කියලා. පරිමණඩල පිටලා ඇඳට ගමන ගිහිල්ලා එනකොට පරිමණඩලේ නැහැ. ඊකට කරන්න දෙයක් නැහැ. හැබැයි ඒක කියලා අඳිනකොට පරිමණඩල නැතු බෑ. හැමදාම අඳිනකොට පැටමණ්ඩල ඉස්ලා යට ගහන්න හරියට කඩුවෙන් කපුවා වගේ තියෙනෝනේ. ඔය අවකන බුදු පිළිමේ තියෙන සිවුර ගහන්න කැපිලා ඒ ගහන්න තියෙනවා. ඒක නැති වෙලා තමයි සාරිපුත්තු සාංශේ පින්නපාතයන්ට හදනකොට ඒ දවසේ පැවිදිච්ච හත් අවුරුදු සාමණේර නමක් කළුවා. ස්වාමීන් වහන්සේ සිවුර ඇඳලා පරිමණ්ඩලේ නැහැ කියලා. ආයේ සිවුර ගලවලා රාමතුරු ගාව දන ගහලා කිව්වලු ඔබ හන්දට මේ කාරණාවෙදි මට වැඩි දැනුම තියෙනවා මට සමාවෙන්න. ඒකෙන් අදහස් කරන්නේ ගමන ගිහිල්ලා එනකොට පරිමණ්ඩලේ තියෙනවා කියලා. යනකොට වැක්කෙනවා. ඉතින් අපි ඒක සකස් කරගන්නවා. එනට නමුත් කවදාකවත් අපිට බෑ එහෙම යනකොට පරිමණඩලේ ගන්න නිසා පටන් ගන්නකොට ඕනේ නැහැ කියන්නේ. එතකොට බුදුහාමුදුරන්ට සාහන විනයට අගෞරවයක් වෙනවා. හැමදාම පරියන්කේ පටන් ගන්නකොට උජුකය තියලා තමයි දෙන්නේ. භාවනා කිරීගෙන යනකොට තේරෙනවා ඒක ඒ සුදුසු විදිහට පරිමණඩ සකස් කිරීම වෙනවා, හැද වෙනවා, ඉව වෙනවා. ඉතින් ඒක මේ භාවනා කරන්න නැතර කතා කරනකොට එක විදියක්. භාවනා නොකරන කතා කරපුවාම ඒක දර්ශීය ක්‍රමයට තියන්නේ ආදර්ශවත් චිත්තකට ඉන්න ගියාම කවදාකවත් අර හිත නිදහස විවේක වෙන්නේ නැති ගතියක් එනවා. දැන් කොහොමද අපේ වෙලාව පැයකමාර ගත වෙලා තිනවා. ඉතින් අපිට වෙන ප්‍රශ්න නැත්නම් අපි බලාපොරොත්තු වෙන්නේ මෙතනින් ධර්ම සාකච්ඡා સમાપ્ત කරන්නයි. ඉතින් මෙල්බන් වලින් අද ප්‍රශ්න නැති නැති වෙන දැන් නැති තියනවාද කියලා අහන්න වෙලාවකුත් නැහැ. ප්‍රශ්න වෙලාව ඉවරයි. මේ අපි දැන් නතර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. කියන්නේ දැන් අරබදයක් වගේ ආවම ඒක සීලයෙන් බලන්න එක ඒක සුත්තක් විස්තර කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ කරදර නිසා තමයිගේ සීලය කැඩලාද කියලා බලන්න. මේ කරදර නිසා මම සතෙක් මරන්න වෙනවද? හොරකමක් කරන්න වෙනවද? කාමීත්‍යාචාරයක් කරන්න වෙනවද? බොරුවක් කියලම ඒක කෙරුවොත් ඒකට වන්දි ගෙවන්න වෙනවා. නමුත් කරදරේ කරදරේ වශයෙන් අකුසලයක් වෙන්නෙත් නැහැ. මේ අපිට හානියක් කරන්නේ සීල කඩාගත්තොත් කරදරේ නිසා බය ආදු වෙලා සීල කඩාගත්තොත් ඒකෙන් එන කර්ම මකණ්ඩ කොච්චර සිල්ලක්වත් කොච්චර භාවනා කරත් හරියන්නේ නැහැ. ඒ නිසා කරදර වෙලාදී සිල් කැඩෙන්න තියෙන අවස්ථා වැඩි හිත නන්නත්තර වෙන හින්දා. ඒ මතක තියාගන්න කියනවා කරදර ආවට තමන්ගේ ජීවිතයට තමන්ගේ ආත්මයට හානි කර වෙන සීලය රකින්න එක තමයි ඥානය කියන්නේ. ඥානවන්තයාටමයි සීලය, සිල්වන්තයාටමයි ඥානය. ඥානෙ නැති කෙනාට සීලෙ නැහැ, සීලෙ නැති කෙනාට ඥානෙ නැහැ. ඒ නිසා ඥානයයි සීලයයි තමයි ජීවිතයේ තියෙන කොඳු වැට පෙළ වෙන්නේ. කරදරේදී තමයි අපි ඔක හොඳට දකින්නේ. ඒක තමයි සීලා කියලා නමක් දීලා තියෙන්නේ ඒකට තමයි. ඒනවා නම මාරු කරමු. දුස්සීලයි කියලා නම දාන්න. නෑ සීල කඩාගෙනද දැන්? ආ එන හරි එන ඔය ඔය නම පාවිච්චි කරන්න පස්සේ බලපසල කමන්න. හොඳයි ඊයේ චිත්‍ර පිටත් වුණා මම හිතන්නේ ඊයේ රායද කොහෙද නැග්ගේ හෙට විතර වෙනකොට එයි ඈ. ලොකු සාංශකේ බණ පොත් වගේ අත්විලා දීලා පිටත් කරලා එව්වා. සතිපට්ඨාන සූත්‍රයේ මේ බණපටි වගේක් ඩයස්මාත්‍ය හදලා එව්වා. ඒ ටික තමයි ගේන්නේ මෙල්බන් වලට. එහෙනම් අපි මෙතනින් නතර කරනවා. තෙරුවන් සරණයි. අපිත් අපි ධර්ම සාකච්ඡාව පියන්න පින්දීමේ ඥාතියින් පින් පැමිණීමෙන් අපි අපේ પરමාර්ථ සීපත් කර ගැනීම සමාප්ත කරමු කියලා මම යෝජනා කරනවා.